අලු පාට පොතක් ලියන ස්පයිරල් එක දාලා ඇතුළේ තියෙන ටික පොත බලන්න මම ගත්තා ඊයේ මතකයි. හොඳයි එහෙනම් අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. අද අපිට තවත් සෙන්සුරාදාවක් ධර්ම සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් දවස් ගානකට පස්සේ ලැබුණේ. ඉතින් මේ අපි සම්ප්‍රදායක් වශයෙන් කරන්නේ මුල් විනාඩි ස්වල්පය අපි යෝගාශ්‍රම සංස්ථාවේ කතිකාවත කියවලා ව්‍යවස්ථා සීපත් කරගත්තට පස්සේ අපි යනවා සංගීති සූත්‍රයේ එදා අපි නතර කරපු තැන ඉඳලා පාඩයක් ඉදිරිපත් කරගෙන දවසේ මාතෘකා සපයා ගන්න.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 සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්ධෝ යනාදීන් වදාළ පරිදි අතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන પરමාර්ථයන් හදාලා ශ්‍රද්ධාදී ගුණ සම්පන්න උපසුබට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන પરමාර්ථයෙන් પરමාර්ථයන් වෙත සිද්ධුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය.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 මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමනකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන සෑම හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන සමාන පැවතුම් දිනු කළ යුතුය. නියම කල්යාණොද්යාශයෙන් උත්තමාර්ථය උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසුදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටුකදාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒව මේවකෝ රාජකුමාර පංචිමානි පදානි අංගානි ප්‍රධානි අංගානි ඉද රාජකුමාර බික්කු සද්දෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං භගවාති අපාබාධෝ හෝති ඒ කියන්න ඍතු බබාරන් දිගටම කියන්න. ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුඛතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා අකං අපාතංකෝ සමවේ පාකනියා ගහානියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්හාය මජ්ජිමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආචිකත්තා සත්තර ආවිකත්වා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්‍මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානන් ධම්මානං උපාදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛකය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංචපදානි අංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානී යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණ පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතු. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතේ වදාළෙහින් පැවිද්ද ලබා ගන්නට පැමිණියොන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණය පාත්වා එයින් සමර්ථ වූවකු දසිල්ලා සීලයක පිහිටුවා බණ්ඩු පලාසයක වශයෙන් සුසු තැනක නවත්වා කෙරෙන බණ දහම් හා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවම පැවිදි කළ යුතු. මහාන කිරීමට නුසුදුසු ප්‍රෝජ්ජා දෝෂාදීන් දෝෂාදීන් හෝ දෝහ කියලා තියෙන දෝෂ කියන්නේ. දෝසා දෝසාදී. දෝසාදීන් හෝ පින්ගුණ නැති අනුවන සදහැ නැති කුසීත කම්මාදී අභාග්‍යකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති භේද කුල භේද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම සිදුවන වෙනස් හැඟීම් පහළ නොකර කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජි පිරිසගේ ලජ්ජි ධර්මයේ වැනසී යා හැකි හේයින් පරීක්ෂා කොට බාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසයට පැමිණෙන එරෙන උපසපන් දෙකොටස පිළිබඳව මැනවින් කරුණු විචාරාම සුදුසු බාරකාරාදීන් ඇතිවිටම ඇතුළත් කරගත යුතුය. පිටතින් නැන හැරෙනුන් නැවත පැවිදි කර වීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදම් භික්කවේ පාපමිත්‍රතායි වදාළෙහි සර්වානර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය ඉසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පයව හෝ ප්‍රතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ධර්ම ලජ්ජි ධර්මයෙහි පිහිටා එබඳු එබඳු වූ ලජ්ජි ලජ්ජීන සමගම ධර්මාමිස සම්භෝගවල යෙදිය යුතුය කායට සුදුසු පරිදි සිකපද මැඩලීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබාවදාළ සංගඥක්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයන් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවර ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලය හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩන් යනාදී ගාථා වලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තන්න පරිපූර්ණෙන් තොන්න සීලම් පරිපූර්ණති අනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කොදුමහා සීල වත් පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලස සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී පංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දලදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්තදාන්ත වූ උජුපටිපන්න භාවය පුරුදු කළ යුත්තාහ. මෙච්චර. ඔය කියන කිවෙන යම් කීයද? මේ 21 තමයි. 26ට. ගම්වැදීන් බණකීම් ආදී අසා කටයුතු දැන් හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නින්දාරාමතා බස්සාරා නිද්දාරාමතා බස්සාරාමතා ඝන සංගණිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයදී දෙතිස් කතාවන්ගෙන් ගතාවන්ගෙන් තොරව අප්පෙච්ච කතාදී දස කතා වස්තු වලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන් නිතර මෙනෙහි කළ යුතුය පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාප්ති ධර්මයේ උග්‍රහණය ධාරණයද කළ යුතුය ප්‍රත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සුදු නොවනසේද කුල දූෂණ ආදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.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 හිරිච උක්තප් හිරිච උත්තප්පංච දෝවචස්සච ජෝ දෝවචස්සතාච පාපමිත්තච පාපමිත්තතාච සෝව චස්සතාච කල්යාණ මිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති වුට්ටාන කුසලතාච කවර දහම් හෝ දෙදෙනෙක්ද යත් නාමයද රූපයද අවිද්‍යාවද භවතන් භවතෘෂ්ණාවද භවදෘෂ්ටියද විභවදෘෂ්ටියද අහිරිකයද අනුත්තප්පයද හිරියද ඔත්තප්පයද දුර්වච බවද පාප මිත්‍රයන් ඇති බවද සුවච බවද කල්යාණ මිත්‍රයන් ඇති බවද ආපත්‍ය කුසලතාව ඇවැත්දැනීමද ආපත්‍යුත්තාන කුසලතාවද ඇවැතින් නැගී සිටීම දන්නා නුවනද සමාපත්ති කුසලතාච සමාපත්ති උට්ටාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අතර කෙලෙකුත් නැහැ කියලා දන්නවා එම මේ කව දැන් ටීප අජ්ජවංච ලජ්ජවංච අජ්ජංච අජ්ජ අජ්ජවංච ලජ්ජවංච සිංහලෙන් මොකක්ද මුලින් කියන්නේ සමාපatti කුසලතාව සමවතුන් දැනීමද සමාපත්‍යුත්ථාන කුසලතාව සමවතින් නැගී සිටීම දන්නා නුවණද ධාතු කුසලතාව ධාතුන් දන්නා නුවණද මානසිකාර කුසලතාව ධාතුන් මෙනෙහි කරන්නට දන්නා නොවනද ආයතන ආයතන කුසලතාව ආයතන දැනීමද ප්‍රතිත්‍ය ප්‍රතිත්‍ය සමු ප්‍රතිත්‍ය සමුප්පාද කුසලතාව ප්‍රතිත්‍ය සමුප්පාදය දන්නා නොවනද ස්ථාන කුසලතාව ස්ථානය දන්නා නොවද ස්ථාන කුසලතාව ස්ථාන දන්නා නොවනද අජ්ජවංච ලජ්ජවංච කියන එකට තියෙන තන උජු බවද ලජ්ජාව. උජු බවද ලජ්ජාව. උජුච සූජුච අජ්ජ අකුරු කියවන්න අජ්ජවංච කියන්නේ. අයන්නයි ජයම දෙක අලවල තියෙනවා. ඔව්. වයන්න. ඥානට චයන අජ්ජවංච. අජ්ජංචද අජ්ජවංචද? අජ්ජවංච. මම මේ වචනේ අහලා නැහැ. අජ්ජවංච ලැජ්ජවන්ත. නේ? ඒකගේ ඒවට කියන ප්‍රාසය කියලා. ඒ පණින් ඒකේ බුදු භාෂාව හසුරු ගන්න එක නම් හරියට ඒ වචන දෙක එලවලා ගාත බන්ධනය කරනවා සඳස් හදනවා ඒකේ දක්ෂේම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ හරියට ඒ වචන කෙනා දානවා අජ්ජවංච ලජ්ජවංච කිව්වහම අජ්ජ කියලා කියන්නේ ඍජු කියන වචනේ ඒක මේ සෙද උජු සූජූච මේ ඒකේ දෙන වෙනත් අර්ථ ඡායාවක් මම මට අහුවෙලා නැහැ ඒ නිසා මට දන්නේ නැහැ නමුත් අර සිංහල අර්ථයේ තියෙන එක උජු කියලා ලැජ්ජී කියන එක. ඉතින් උජුච සූජූච කියලා එකක් තියෙනවා. ලැජ්ජා කුක්කුච්චතා කියලා තව එකක් තියෙනවා. අලජ්ජී වජ්ජ පුත්‍රක භික්ෂුන් වහන්සේලා තමයි ලැජ්ජා නැති කට්ටිය තමයි මුළු ශාසනය ඉදා ඉඳලම මේ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. ඉතින් ඒක අපිට කනගාටු වෙන්න දෙයක් නෑ. බුදුජානන්සේ ඉන්න කාලේ ඇති කරපු ප්‍රශ්න අපිට වැඩිය බරපතලයි. ඒ නිසා ඒවා සිද්ධි වෙලා තිනවා, ඉතිහාසගත වෙලා තිනවා. බුදුජානන්සේකට උත්තර දීලා තිනවා කිපෙන්නේ නැතුව. අපි දැන් මේ තියෙන ප්‍රශ්න විශාලයි, බරපතලයි, සාසනය කැඩෙන්න හදනවා කියලා කිපෙනවා නම් ඉතින් ඒ කියන්නේ අපි තාම ඇතුළතින් මේ දන්නේ නැතිකම නිසා. එහෙම නැතුව එදා මෙදා අතර ওই කියන සමාජයේ ලොකු වෙනසක් කවුරුත් වලිගෙ ගිනි තියාගෙන නැටුවට වෙලා නැහැ. සමාජයේ එදත් උමයි අදත් උමයි. ඒකට ඒ උජු සහ ලැජ්ජී භාවය කියන එක අද සමාජයේ ලැජ්ජී පුද්ගලයෝ හිතන්නේ සෝෂල් නැහැ කියලා. ඒක නිසා ඒගොල්ලෝ අලජ්ජී කරන්න තමයි ස්කූල් යන කාලේ ඉඳලම ඒ ළමයින්ට බොණ්ඩ දීලා නටන්න දීලා ස්ටේජ් වලට රංගලා කරනවා. ඒක ඔක්කොටම හුරු වෙලා ඉහි එකක් නෙවෙයි. සභාශීලී ගතිය සමහර කට්ටියට තියෙනවා. ඒ හැටියට නායකත්වය ගන්නත් පුළුවන්. ඒගොල්ලෝ දන්නවා කතා කරන්න හැටි. නමුත් ඔක්කොටම දෙන්න හදනවා. ඉස්කෝල වල අද. ඉතින් ඒ නිසා හැම කෙනාම ලැජ්ජී ගතිය කොච්චර පිළිලාද කියනවනම් අද ලන්ඩන් වගේ නගරයක කොල්ලෙකුට එළිය පාර බැලලා යන්න බෑ කෙල්ලන්ගෙන් බේරිලා. ඒ තරම්ම ලැජ්ජාව කියන එක ඇත්තෙම නෑ කොල්ලන් පොළඹව ගන්නවා. රුසියාවේ කොල්ලෙකුට ස්වයං විද්‍යානය කරනවට වැඩිය ලේසි කෙල්ලෙක් ගන්න එක. ඒ මොකද ලැජ්ජාව කියන එක සම්පූර්ණයෙන්ම නැති කරලා. ඉතින් හැම තැනම ඒක වෙලා. ඊ අපි ගිය සම්මතයෙන් කිව්වා අද රාජ්‍ය තන්ත්‍රය ලංකාවේ සිට 70ක් කාන්තාවෝ. ඒ කියන්නේ දැන් අපේ ගෘහණිය නෑ. ඒ කියන්නේ හවුස් වයිෆ් නෑ හවුස් හස්බන්ඩ් ඉන්නේ. වයිෆ් වැඩ කරනවා හස්බන්ඩ් ගෙදර. ඉතින් මේක දැන් හයියෙන් කතා කරොත් මෙතන කාන්තාව හිටියොත් මට බනීවි මම මේ මේ කාන්තා ඉතින් නැති කරන්න හදනවා කියලා. ඉතින් ඒ වගේ ගතියක් තියෙනවා භික්ෂුවගේ. මහාන වුණාට පස්සේ ලැජ්ජී කුක්කුච්චක කියලා තියෙනවා. මොන ආරාධනාවකවත් බාර ගන්න එපා. මම අහලා කියන්නම්. හෙට කියන්නම් කියලා පස්සට දාන්න කුකුස් කරන්න කියනවා මේකට ගිහිල්ලා අමාරු වැටෙන්න ඉඩ තියෙනවා. නිසා පණින්ට ඉස්සෙල්ලා හිතාගත්තොත් හොඳයි කියලා. මේකට විරුද්ධ දේ තමයි පැනලා දෙනවා කියන එක. ඉතින් පැනලා දීම අද බටහිර බුද්ධ ආගමේ හොඳට පේන්න තියෙනවා. කිසිම බයක් ලැජ්ජාවක් ඕනේ නැහැ සුදුරු ජාතින් ඕනේ නැහැ පන්සලකට යන්න ඕනේ නැහැ ඔය හිටගෙන කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අර ලැජ්ජී ගතිය අයින් කරලා එහෙම නැත්නම් අපි කියන ආචාර ධර්ම ටික අයින් කරලා. ආචාර ධර්ම වලට බුදුහාමුදුරුවෝ ඉච්චර ලොකුවට සලකන්නේ නැහැ. මුලදී ඉතා වැදගත්. ඊට පස්සේ මට්ටමට ගියාට පස්සේ ඊට හදාගත්ත පස්සේ නම් අලජ්ජී කියන එක නෙමෙයි තියෙන්නේ. අසද්ද ගතියකට වැටෙනවා. අකතඤ්ඤු ගතියකට වැටෙනවා. ඉතින් ඊට මුලදීම ඒක නැති කරගත්තට පස්සේ ලැජ්ජ බය දෙක නැති කරගත්තට පස්සේ සාහිය මාළු කරන්නේ. ඉතින් මේ උජු ගතිය කියන්නේ හොඳින් වඩා හොඳ වෙන් කරන ගතිය. බෞද්ධය තුල ඇත්තම නැහැ. බෞද්ධ හොඳ වෙන්න උත්සාහ කරනවා බෙල්ල කඩාගෙන. මෙච්චර වඩා හොඳ තියෙද්දි. ඉතින් උජු කියන ගතියට ඒ නිසා සූජූච කියන ගතියක් සක්කෝ උජූච සූජූච සෝචෝ චස්සමුදු අනතිමානි. යෝගේ සංඝයාට දීලා තියෙන උජුපටිපන්නෝ භගවතෝ භාගවතංගෝ උජු ඍජුපටිපන්න වෙන්නයි කියලා. වෙන්න බෑ. අද සමාජයේ ට්‍රුත් එක නමන කාලයක් ඇද්ද බෙන්ඩින් ද ට්‍රුත් තමයි මුළු ජනමාධ්‍යෙන් කරන්නේ. සත්‍යයේ ඇද කරලා පෙන්නනවා. ජන ජනහර ප්‍රිය වෙන්න. ඒ නිසා සංඝයාත් මේ ආලවට්ටම් කතා වලට පුරුදු වෙලා මේ රට්ටු හිනස්සන්න හදනවා. එහෙම නැත්නම් මේ රට්ටු හනසන්න හදනවා. ඉතින් ඒකට චපල වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කෙලින්ම බලපානවා භාවනාවේදී අපි උජුණං ප්‍රවේශමෙන් අහගන්න අපි ඉස්රායන් තියාගත්ත මූල කර්මස්ථානෙත් ගත කරන්න එච්චරයි උජු. අනිත්‍යව චපල ගති වංචනික ගති අපි අනිත්‍යව එලවන්න හදන්නේ නැහැ. පුළු පුළුවන් වෙලාවක මූල කර්මස්ථානට දානවා. එහෙම නැත්නම් ගෝචර අජ්‍යත්ත භූමියේ ඉන්නවා. ඉතින් මේ අජ්‍යත්ත භූමියේ ඉන්නකොට පිටේව එන්නේපයි කියලා තරහ කේන්ති ගන්න තරම් අමන වෙන්නත් නරකයි. හැබැයි පිටේව ඇවිල්ලා හොඳ සතියක් සමාධියක් දෙන පිටේවට ගියාට ප්‍රශ්නකුත් නැහැ සැකයක් නැත්තම්. සැකනම් විතරක් මූල කර්මතාණ්ඩ හිත දාලා සැකහැර ගන්න උජු භාවයේ තියෙන ඕනේ යෝගාවචරය ගන්න. ඒක පිහිය ගන්න මේ ගැවිච්චාම ගා ගන්නවා වගේ. ඉතින් ඒ උජුභාවේ නැත්නම් හැමදාම කමඨාන් සුද්ධ කරන්න ඕනේ. කවදාවත් තේරෙන්නේ නැහැ මේ මේ සරල කාරණාව තේරුම් ගත්තේ නැත්නම් බයිසිකල් එකට යනකම් කවුරු හරි බයිසිකල් එක අල්ලලා දෙන්න ඕනේ. එනිසා තනිපංගලෙන් පයිසිකල් පදින්න බෑ. පුදුරට ප්‍රශ්නයක් නැහැ. පොඩි එකා නැගිටිනකම් අත්තල අවශ්‍යයි. ඒක එළියට තමයි නැගිටින්නේ. ඒ මූල කර්මස්ථානේ අවශ්‍යයි. නිසා යෝගාචරය හැම වෙලාවෙම මේ ඍජු ගතිය තමන් ළඟ නිතරම තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඇවිදින හැමතැනම ඉබ්බා කට්ටරයි යන්න වගේ හර්ධයක් වෙච්චාම ඇතුළට ගන්න ක්‍රමය දැනගන්න ඕනේ. අඬු අකුල ගන්න ක්‍රමය. ඉතින් ඒක ලැජ්ජී ගතියක් කියලා සාස්ත්‍රික අඳුරගන්න. පවට බය සහ ලැජ්ජාව නිසා අඳුරක් මේ අනතුරක් වෙනකොට ටක් ගාලා ඇතුළ ගන්න. පුම්බන්න යන්නේ පනින්න යන්නේ දෙන්න යන්නේ ආනේ ගතිය සංඝයාගේ නැතුණාට පස්සේ කාන්තාවගේ නැතුණාට පස්සේ නාසයි දුක. බයලජ්ජ දෙක නැතුණාට පස්සේ දේව ධර්ම නැහැ. ලෝකපාලක ධර්ම නැහැ. ඉතින් ඊට පස්සේ කඩාගෙන යනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉත අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි ගිය වෙලාවේ බුදු පන්සල්සි කිව්වා මේ යුග පෙරලි දැන් ඇවිල්ලා තියෙන කලි යුගයට කලි යුගය කියලා කියන්නේ කාලිග යුගය කාන්තාව රජ වෙන තැන. ඉතින් ඒකට නායකත්ව ගත්තට පස්සේ ඒ කාන්තාව දුර්වල කෙනෙක් නම් පද්ධතියම ඉවරයි. ඒක බුදුසහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේ මස් වලට සූදුවට මත්පැන් වලට හැබැයි කාන්තාවකට මුදල් මල්ල බාර දෙන්න එපා. දුන්නොත් ඉවරයි. ඉතින් ඒ නිසා ඔක්කොම කාන්තාවත් මොඩ නැහැ. ඒ වගේම තමයි සංඝයා. අත තිබ්බෝ සල්ලි මල්ලට විනාශයි. ඒක පිළිබඳව કોઈ ක්‍රමෙන් හරි අත තිබ්බනම් විනාශයි. ඒ නිසා සංඝයා දැනගන්න අපි ලැජ්ජීව කවුරු හරි හම්බ කරපු දෙයක් අතපාලා කමු. ගාගෙන කනවා. ඒක බුදුරජාණන්සේ මේ බුද්ධ භෝගය කියලා කියන්නේ. කවුරු හරි දෙන සිවුරක් හදිනවා. කවුරු හරි හදලා දෙන්න කටලා ඉනවා. ඒක තමයි විවිධ අදාගත්ත භාවනා කරන්නේ. ඒ නිසා මේ ගියත් එක්ක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය තියාගන්න ඕනේ. ඉතින් බයිපක්ෂ වෙලා ඉන්න ඕනේ. වැස්සට අවුවට බය වෙලා ඉන්නවා. හැබැයි හරි ඍජුයි. මේ රාජකාරියක් කරනවත් කාට හරි සැලුට් ගහන්න හදනවත් මුඛාවගේ නීති න්‍යාය පත්‍රයට වැඩ කරනව නෙවෙයි. ඉතින් ඒ දේ අද භික්ෂුන් වහන්සේලා තුර නැතිලා තියෙන ගතියට ගත්තොත් යෝගාවචරිතුර නැතිලා තියෙන ගතියට ගත්තොත් එක පැත්තකින් කිත් ඇයි සතිය කියන එක දන්නේ දෙක ශරීරයට තියෙන ආසාව සහ ජීවිතයට තියෙන ආසාව නිසා. ඉතින් ওই පොඩි දෙයක් ආවත් සැලෙනවා, තැවෙනවා, කුසීත වස්තු ගියා බාන්න පටන් ගන්නවා මට බඩගිනි මට බෑ මට සීතලයි මට බෑ මට ගමනක් තියෙනවා මට බෑ මට ලෙඩ වෙලා මට බෑ කිය දඟලනවා. නැවතර යුගතිය තියෙන කාටවත් කියන්න දෙයක් නැහැ ඔහුගේ. ශාසනය දන්න මනුස්සයට කාටවත් කිව්වයි කියලා කවුරු උදව් කරන්නේ? අනේ ඉජුගතිය ඍජුගතිය මේ අපේ ප්‍රകൃතිය කියලා කියනවා. මනුස්සගේ ප්‍රകൃතිය තමයි ඍජුගතිය තමයි ෂෝටස් කට් එක. දැන් මේ ඉගෙන ගන්න ගන්න චපල වෙනවා අපි. මාර්ග මාර්ග හොයන්න පටන් ගන්නවා, ඇද මාර්ග හොයන්න පටන් අර ගන්නවා. එහෙන් මේන් දාගෙන යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒන් දානවා මේන් දානවා යන්න නම් කට්ට කයිරාජිකව ඉගෙන ගන්න. ඒක ඉගෙන ගන්න ඕන එක. මේ මේ ආගන්තුක උපක්ලේශයක් ඒක. ඒක ඕන තැනකින් දාලා යන්න පුළුවන් ආන්දගේ ප්‍රතිපත්තිය දාන්න පුළුවන් ලෙස්සලා ගිහිල්ලා කියනකොට නම් කියන්න පුළුවන් මේ කල්පිලිමයක් ඔලුව හොල්ලන තරමට නිදස්තර ගන්න කියන්න පුළුවන්. මේ බලන්නේ මනසට පේනවා අහිංසක නෑ, සරල නෑ, ඍජු නෑ. එඳ ඍජු ගතිය අමාරු හිතනවා දල්නඩුයි කියලා. දල්ුව ඔලමුල සාරිජු කියන එක දෙකක්. ඒ ඒ ಗುಣ දෙකක්. මේකේ තියෙන අහිංසකකම මේකේ අහිංසකයෝ මුනයෝ මුනිවරෙක් වුණොත් අහිංසකයි. ඒක හරිම ඍජුයි. ඒක වංශයක් ආර්ය වංශයක් ඉදී ඒකේ කාටවත් ආයේ මේ ඊට වැඩි කෙටි මාර්ගයක් හොයන්න බෑ. ඒ වෙලාවට දෙන කෙටිම මාර්ගය ගත්තා. ඊටදී එකක් තියෙන්න පුළුවන් නම් මේක ගිහිල්ලා ගිහිල්ලා තමයි ඒකට ඍජු වෙලා ඉන්නේ. එතකොට බලන සමනලෙක් කිගලෙනකොට කවදාකවත් ඍජු මාර්ගික යන්නේ නැහැ. කූඹි පාරක් කවදාකවත් ඍජු මාර්ගික යන්නේ නැහැ. ඒගොල්ලෝ මෙහෙම මෙහෙම දාගෙන යන්නේ. කරදර රෝදයක් ගියත් කුඹි පාරම මරන්න බෑ. ඒකෙත් දෙන්නේ මැරනකොට උන් දන්න වැඩේ උන් තට්ට ගාලා විසිරෙනවා. අපේ දැන් චීන කියන්නේ කෙලින් චීනනේ ජපන. පොලිමේ ඉන්නේ කියලා. අපි පොලිමකට දානවා ශිෂ්ටාචාර කරලා. හරියට පෙළ ගහලා ඉරට හදන්න හදනවා. ඒක ඕනෙකට විනාශ කරන්න පුළුවන්. ඒක උණ්ඩේ තිබ්බාම පෙළටම තියන්න පුළුවන්. ඒ ඍජු භාවය මේ කාමයට ගන්න එක. මේ කතා කරන්නේ අපි ඒ ඍජු මාර්ගය සෙදමග කියලා අපි දැන් මවකට නිවනට ඍජු මාර්ගය කියන එකට අරිදම් සාන්තික ඔය සෙද කියන වචනේ පාවිච්චි කරන්නේ මම අයින් කරන්න කියලා. ඍජු මාර්ගය. ඒ ඍජු මාර්ගයේ තියෙනක හැම කෙනාම දන්නවා. ඍජු මාර්ගයේ මේට වැඩිය හොඳ එකක් තියෙන එකට කාටවත් කියලා දෙන්න ඕනේ යන්නේ චපලකමට තියෙන යටිහිතේ ආසාව නිසා. වංචනිකකමට තියෙන යටිහිතේ ආසාව නිසා. මේ මායාවී ගතියට. ඔය තියෙන හැම ශිල්පකින්ම මේ ෂටමායාවී ගති තමයි උගන්වන්නේ මනුස්සයාට. තමන්ට කරන්න ඕන දේ කරනවා විස්තර දෙන්නේ මූල ධර්මයෙන්. කරන්නේ තමන්ට ඕන දේ. ඉතින් ඒකට මේ ඉගත නැතිකම නෙමෙයි ඉල්ල උත්තරේ. උග ඉගත උගත් මනා ශිල්පයේ ඇතුව ෂට වෙන්න එපා. මායාවී වෙන්න එපා. ඍජු කියලා කියන්නේ මෙතන විනිවිද පේන සුළු ගතියක් වෙන්න පුළුවන්. තියෙන දේ තියෙන හැටියට කියනවා. වසංගිල්ලක් නැහැ. ඉතින් ඒ නිසා ඒ උජු සහ ලැජ්ජී ලැජ්ජී කුක්කුච්චක කියන එක තමයි මේ පද දෙකට යන්නේ. ලැසි ලැසිද මොකද්ද ලයිසිද මොකද්ද කියලා වචන බුරුම වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒක අද සංඝයා ඔය පාට බැලලා අයිතිවාසිකම් කියන සංඝයා හිතනවා අපේ සංඝයා මේ මේ එළියට බහින්නේ නැහැ. නිසා අරන්නේ සංඝයා ඉන්න බව නිකාය තුනේම නායක හමුතුරු දන්නේත් නැහැ. මේ සංඝයා જાතියක් කැලේට වෙලා භාවනා කරනවා කියන එකේ නිකාය වල නැහැ. බුද්ධ ශාසන අමාත්‍යංශය දන්නේත් නැහැ. කිසියම් තැනකට ගිහිල්ලා කිව්වොත් ලංකාවේද කියලා අහනවා. එහෙම එකක් තියෙනවද කියලා අහනවා. ඒ මොකද ඉන්නවනම් පත්‍රේ නම් වැටෙන්න. ඉස්සරහට පස්සට PhD BA කියලා වට ගන්නවා. නැත්තම් නෑ. ඒ නිසා ලොකු ශාන්ති කිව්වේ ಗುಣ වසාගෙන කැලේට හැරිලා පුළුවන් තරම් තමන්ගේ වැටි කරගෙන ඉන්නකොට වෙන්න ඕන දෙවි. ඒ නිසා ලංකා ඉතිහාසය ගත්තොත් තාමත් බරපතල තත්වල කුෂින් හරි ඉඳලා අරන්නේ ස්වාංශ නමක් බහිනවා ඉදියට. කස්සප හඳුරෝ මේ මේ කාලෙක එළියට ඇවිල්ලා තිනවා. ඒ වගේ එක එක ස්වාංශ නමක් ඇවිල්ලා කීර්ති නාමයක් කරන මට්ටම් කළා දාලා යනවා. පාර්ථ දාලා යනවා. ඉතින් ඒ ඍජු භාවය රැක්කේ දේශපාලන වේදිකාවට නැගලා කෑ ගහලා දේශපාලනඥයෝ අල්ලගෙන සල්ලිකාරන්ගේ පිටිපස්සේ ගිහිල්ලා නෙවෙයි. තමන්ගේ ගුණ ටික වල්ලා. ඒකට තාම සැකයක් තියෙනවා අපේ සංඝයායි. ඌක විතරක් කරලා හරියයිද? අර ගිහිල්ලා මේ එළියට ගිහිල්ලා ඒ ලැබිය යුතු නම්බු නාම ටික ලැබෙන්නේ නැති වෙයිද කියලා. මට හරියට කීප දෙනෙක් කිව්වා ඒ දවස්වල ඔබ වහන්සේ ඊට බහින පමා විතරයි තියෙන්නේ. බහින්න එපා. බැස්සොත් බය වෙන්න දෙයක් නැහැ. පුළුවන් තරම් ඇතුළටලා ඉන්න කලබල වෙන්න එපා. මිනිස්සුන්ට යන්නේනමක් නැහැ. එළියට බැස්සොත් ඔය ජනමාධ්‍යයි දේශපාලනච්චෝ කල්ලාගෙන මාළුන්ට පොඩි දැම වගේ විනාශ කරනවා. පුළුවන් තරම් ඉන්න මේ ලැජ්ජී වෙලා ඇතුළට වෙලා ඉන්න පුළුවන් තරම්. ඉතින් අපිට අපි පාවිච්චි කරන්නේ විනය නීති ටික. ගොඩනෙක් කියන මේ අරණ්‍ය නීති කියලා අරණ්‍ය නෙමෙයි මේ භික්ෂු නීති. කාටක් තියෙන එක. ඒ සාමාන්‍ය සංඝයා හෝ බෞද්ධයෝ හෝ කතෝලික මිනිස්සු හෝ මුස්ලිම්සු දන්නේ නැහැ. එහෙම නීතියක් තියෙන බව දන්නේ නැහැ. මොකද ඒක කියවන්නේ නැහැ. අවදාහකත් විනය පොත කියවන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සුත් ඔය ඔච්චර කෑකොස්සන් ගහන්නේ ඒගොල්ලන්ගේ පොත කියවලා නැතිසයි කියලා මුස්ලිම් ක්‍රමේ හදාන්න අනික් කට්ටිය කියනවා. කතෝලික මිනිස්සු දන්නේ නැහැ. උන්ට තහනම් ඔය පෙන්ටකොස්ටල්ද සෙබස්තියන් දෙකේ බයිබලයේ කියවන තහනම්. ඒකේ පාදර් කියන්නේ අහගෙන ඉන්න ඕන. අපිත් අපි පුංචි කාලේ ත්‍රිපිටකය කියවන තහනම් අපිට. ඒක දන්න හාමුදුර කෙනෙක් ලව්ව කියවනේ. හාමුදුර කියලා දෙන පචේ අහගෙන ඉන්නවා. ලොකු සංසිඳ හොට කො වෙනවට පුළුවන් තරම් මජ්ජිම නිකාය කියවගන්නේ කිව්වා. මොකද තේරෙන්නේ නැහැ නේද? තේරෙන හරි ඇති කිව්වා. දන්න ටික කියවන්න ටික ටික කියවන්නට අල්ලයි. ඒකට ඔයා ක්‍රමයට අල්ලයි. මුළු ඥානි සුවාංශය දැකලා මම පොත කියන ඔළුවට අත මොකද්ද ධම්මජීවී කරන්නේ? වෙයියෝට ගිලි මත තියන්නේ. ගුරුලෙක් ළඟට යන්න ඕනේද? අටුවාව කියවන්න ඕනේද? ඊට පස්සේ නේද කියවන්න ඕනේ කියලා. මම කිව්වා පුළුවන් වෙච්ච වෙලාව කියවන්න. හරි හරි. මං කියලා දෙන්නම්. ඉතින් මම හිමීට සයිඩ් එකට වමට සිග්නල් දාලා දකුණු කපල මාරු වෙනවා. මොකද ඒගොල්ලෝ කියන මේ සුද්ධ ලීවිලට අත තියන්න එපා. ඒකට වෙනම අප ජරා පෙරිතෙක් ඇවිල්ලා ඒක කියලා දෙන්න ඕනේ. ඔකටට කියවන්න බෑ කියලා. මේකෙ මොකුත් නැහැ. මේ පුතේ හරිම ඍජුයි. බුද්ධ දේශනා හරිම ඍජුයි. ඒ තරම් සරලයි. කවුරුත් පිළිගන්නේ. හිතන මේක චක්‍ර වක්‍ර කරගෙච්ච දිග සමීකරණයක් ඇති කියලා. මොකක්වත් නැහැ. තේරෙන්න බැරි මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි අර ඉස්කෝලේ ගියාට පස්සේ අපිට මේ සරල දේ පෙන්වන්න බෑ. common sense තමයි uncommon දේ. common sense කියන එක අද කාගේ ළඟවත් නැහැ. ඒ මොකද මේ ගුරුවරයෙක් වෙනකම් බලන්න, expert වෙනකම් බලා ඉන්නවා. අර එනකම් මෙයා එනකම් බලා ඉන්නවා. Tamange පුක කහ ගන්න නියපොත්ත නැහැ. ඒකත් පිටරට ගිනකම් බලා ඉන්න. ඍජු වෙන බලද්දී මොකුත් නැහැ. රිලව් ගිල්ල පුක උලන්නේ ගස්වල. අලියෝ ගිල්ල ඒ හිත් වෙලා හුරේ උලා ගන්න උන්ට expert ලා නැහැ. අපිට මේ ඍජු භාවයේ තිබුණා අපේ ආදිමුතු මිත්තන්ග පොළොත් එක්ක ජීවත් වෙන කාලේ. එහෙම සුදු ඉදම්මායින් අනම්මනම් මුකුත් නැහැ. ඒනක් කොටා ගත්තා. ඔක්කොමලත් එක්ක බෙදා ගත්තා. ඒන හරි ගියේ නැත්තම් හරි ගියේ කයෙන් බෙදා ගත්තා. හරීම අවංකව ජීවත් වුණා. ඒ යුගය ගැන අඬනවා නෙවෙයි. අද වුණත් මම කියනවා අවුරුදු 40ක 40ක අත්දැකීමෙන් ඕනම කෙනෙකුට ওই තියෙන චපල භාවයේ තේරුම් ගන්න එන්න එන්න ඍජු වෙන්න පුළුවන්. ඒකට කියන්නේ දිට්ටිජු කම්ම කියලා. බනහනකොට ඒකේ ආනිසංශය තමයි දිට්ටිජු කම. තමන්ගේ චපල දිට්ටිය එnde එnde එnde එnde ඍජු වෙන්න පටන් ගන්නවා. එන්නේ සාපේක්ෂව ඍජු වෙන්න. ආන්නේ ඍජු වීම කරන්න නම් මේ ළඟදී ඊමේල් එක දාලා තියෙන කවුරුවක්ක කොපි කරන්න එපා කියලා. මොකා කොපි කරුවත් උඹ විභාගෙන් පේයි. උඹේ ක්‍රමේ හොයාගන්නේ උඹට ඍජු වෙන්න ඕනේ නම්. ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙනවා හැම කෙනාටම සමාන විභව ශක්තිය ප්‍රභාවක් තියෙනවා. අරයයි ක්‍රමයට ඍජු වෙන්න වැඩක් නැහැ. උඹ මේ වාක්‍යයේ වෙන තැනක තියෙනවා. මේ චපලකම වෙන තැනක තියෙනවා. ඒ නිසා ක්‍රමයේ දැනගනි ඍජු වෙන්න ඕනේ. හැබැයි ඍජු මේ ක්‍රමසාවිදි බුදුහාමුදුරන් අහන්න යන්න එපා. ඉස්සල්ලාම බලපන් වැඩක් කරනකොට මට ඇත්තටම අවංක වෙන්න ඕනේද? මට ඇත්තටම විනිවිද පේන්න ඕනේද? මට ඇත්තටම චපල භාවය නැති කරන්න ඕනේ. මම චපල භාවය වෙනකොට තව කෙනෙක් ළඟ ගිහිල්ලා ප්‍රකාශ කරනවා. අවසරයි ආපත්‍යක් වුණා වැරද්දක් වුණා මෙන්න මේ චපල භාවිතය ඒකෙනත් මට වැඩි මන්නවත් බලනක් වෙනවා ආයතින් බන්තේ සංවරේ යාත අනාගතයේදී ඉස්සරහට එන සංවර වෙන්නේ කියලා. එතකොට එයා බුදු කෙනෙක් වාගේ. අන්නේ හෙලිකිරීමේ ශක්තියත් එක්ක තමයි ඍජු භාවය යන්නේ. උජු සූජුජ කියන එක. ඉතින් මේක පෙන්වන්නේ natural selection කියලා. ස්වභාවික වර්ණය කියන්නේ ඕකට තමයි. ස්වභාවික වර්ණයේදී හරීම ඍජු එකට යන්නේ. ඔය අනම්මනම් අපි නීති තර්ක දාන්න ගියාට මොලේ ක්‍රේල් වෙලා තිබුණාට ස්වභාවික වර්ණේ කියන්නේ the blink shortest cut එක. ඒකට ඉඩ දෙන්නේ අපි මේ තර්ක අපේ මේ මූලධර්ම ධර්ම නිසා. අපි කිසිම දෙයක් සිද්ධ වෙච්චාම සිද්ධ වෙච්ච දෙයට මුහුණ දෙනවට වැඩිය පොත් පෙරලා න්‍යාය පත්‍රය හොයනවා. න්‍යායාචාරින් වංශලා හොයනවා. උපකරණ සමීකරණ හොයනවා. ඉන්නේ ඍජුදී. ඍජුදී ඉන්නේ නිලඹ ඉන්න කාලේ ඒ ශ්‍රීස්තලන්ත ජාතිය පරණ මේ ඔපරේෂන් ડોක්ටර් කෙනෙක් ආවා. මිනිහා කිව්වා ඉතින් බොහොම පරිස්සමෙන්ලු කපන්නේ මේ සීනති කරලා කපනකොට ලේනහරයක් එම කැපුණොත් හරියටම මේ වැල් ටියුබ් එකක් දෙකට නමලා වගේ ක්ලිප් එකක් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒ ලේනහරේ මේ අතන ඒක නෙවෙයි වෙන්නේ ඇඟිල්ල තියලා තද කරන එකලු වෙන්නේ. අපි පරණ දොස්තරලානේ. එහෙම ඇඟිලි තියලා තද කරගන්නවා. ලේ පොඩ්ඩක් නතුනකන් ඉන්නලු. ඒක තමයි අපේ ක්‍රමය. දැන් ඉන්න කට්ටිය නර්ස් එක ගන්න ගන්න ක්ලිප් එකක් මිලිමීටර් 3 එකක් ගන්න තන්න 4 එකක් ගන්න 5 එකක් ගන්නවා කියලා එයා අරක නම්ලා ක්ලිප් කර කර ඉන්නවා අපි ඒක මේක නෙවෙයි ඇඟිල්ල තියලා තද වෙන එක තමයි අපි ඉතර ඇඟිල්ල කැපිච්චා කටේ දාගත්ත ඉවරයි දැන් කටේ දැමුවොත් එම් බුදු අම්මේ විස බීජ ගියා කියලා ළඟ ඉන්න නර්ස්ටත් කලන්ත ඇදලා වැටෙනවා අපි භූමි තෙල් ටිකක් දානවා භූමි භූමි දැලි ටිකක් දානවා ඉවරයි උකුරුම් බෙට්ටයක් කරලා ගියාවා දන්නේ නැහැ මේ තියෙන හැටියට ඍජු. දැන් බෑ බුදු අම්බේ. කුරුම්බැට්ටියක් කියන එක දැකලත් නැහැ. ඒ කුරුම්බැට්ටිය කුරච්චි කරලා ගන්නවා කියන එක දන්නෙත් නැහැ. ඒ වගේ ලොදේ ඕකේ මොකද ලාකඩේ කාපන් කිසිදාකම දෙකක් වක් මේ බඩේ දෙවිල්ලක් එන්නේ නැහැ. කුරුම්බකේදී ලාකඩ දෙක කන්න කුරුම්බැට්ටියක් දෙකක් කන්න ඔය බඩේ දෙවිලි ඔක්කොම ඉවරයි. මේ ඍජුකම නැතුව දැන් බනනා ෆයිබර් කියලා කේලි ඩේ ගාලා පොත්ත විශ් කරලා තමයි සුද්දා පොත්තෙන් හදලා දෙන අර ෆයිබර් ටැබ්ලට් එක. ඒක ගන්න ෆාමසි එකට ගිහිල්ලා බනනා ටැබ්ලට් කියලා බනනා ෆයිබර් ටැබ්ලට් කියලා ගන්න. ඇපල් ගෙඩිය ගන්න පොත්ත විශ් කරනවා. පොත් එක තුල වෙනම ෆයිබර් එකක් හදන. මේක එන ගණන්. කාපියක පොත්තත් එක්කම එක කේගියක් කාපියක පොත්තත් එක්කම එක පැපල් කැල්ලක් කන්න බැරි මොකද දන්නවද? ඒවට බේත් ගන්න. බේත් ගන්න. එහෙම නැත්නම් මේ ඍජු ක්‍රමය ඕනම gediyak gediy පිටින් කන්න වරක කනකොට හිබිද්ද දෙක කාපන් කියලා තියෙනවා. හිබිද්ද අරින්න එපා ඒක දිරවන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ දිරවන්න මොනවත් ඕනේ නැහැ. ඒ දවස්වල කියන්නේ වැලකවර වර්ග කාලා අත හොදන්නත් එපයි කියලා. ඒ අතේ ඒ ගඳ තිබ්බහම වහුවෙන්සත් වර්ග කනවා වගේ කොස්කෑවත් අතේ ගඳන කුඹලත් එක්ක කරවලත් එක්ක බත් කාපුවාම මේ පහුවෙන්දරත් අර සුවඳ පොඩ්ඩක් <laughs> කියලා බත් කන්න පුළුවන්. ඍජු ක්‍රමේ රිලොන්ගේ තියෙන්නේ. නිසා උන්ගේ ඒ අතේ හැම වෙලාවෙම උට අදාළ විස බීජ ටික තියෙනවා. හැම වෙලාවෙම කනකොට හැම වෙලාවෙම ටිකක් විස බීජ ඇඟට යනකොට ඇඟේ ශක්ති මට්ටම වැඩෙනවා. විස බීජ නැතුව වැඩිනවනේ. පුංචි විස බීජක මරන්න පුළුවන්. ඉතින් ඒ ඍජුක මේ සයිකෝ පැත්තට ගත්තත්, භාවනා පැත්තට ගත්තත්, එදිනදා ජීවිතේ පැත්තට ගත්තත් අපි මේ මේ මේ සුද්ධගේ වචන අහන්න ගිහිල්ලා කාගේදෝ න්‍යාය ගණන් ගන්න ගිහිල්ලා අපේ ජීවිතේ සරලකම ඇති කරනවා. ඒ නිසා ඒකට අජ්ජංච ලැජ්ජින්ච. ලැජ්ජී වෙන්නත් ඕනේ, ඍජු වෙන්නත් ඕනේ. ඒකට ලේසි ක්‍රමයක් තමයි ওই ලැජ්ජී අජ්ජංච ලැජ්ජංච කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. අපි කාගෙවත් මත විමසනවා. විමසලා බලනවා මට පේන්නේ නැති පැත්තක් තව කෙනෙකුට පේනවාද කියලා. හොඳයි ඒක හොඳයි කියලා බලන ප්‍රශ්නයක් නැහැ. මගෙත් මතයක් තියෙන එක මේකයි. කට්ටියම කැමති නම් හරි. ඒකට අපි අර වගකීම් බෙදලා යනවනේ. භාවනාදී එහෙම කරන්න බෑනේ. අපි තනියම ඉන්නේ. ගොඩාක් දේවල් එනවා. එනකොට සැකනම් මම ඉස්සරහට ධානය පාසලට ධානය මේක සාමච්ඡේද විපස්සනාදී කියලා සැකනම් මූල කර්මත්තානේ ගන්න. ඒක සැක දුරු කරගන්න නෑනේ. මේ එන දෙයට එන්න ලබලානේ. ඒක කමට අසුද්ධ කරන දෙයක් නෑ. මම දන්නවා මම අවුරුදු 8කින් විතර ඉගෙන ගත්ත එකක් තමයි මම මේ වුණාට වැඩි බලාපොරොත්තු වෙන්නේ අනිකයකින්. අටටත් වැඩි ඇත්තටම කියනවා නම් ඔය බුරුම ගියාට පස්සේ තමයි සුද්ධ කරලා දුන්නේ. කමඨාන් සුද්ධ කරන්න ඉස්සෙල්ලා සුද්ධ කරනකොට අහගෙන ඉන්නේ කියලා. අනික කටේ කමඨාන් සුද්ධ කරන්න අහගෙන ඉන්නේ ගුරුවරයා මොනවද කියන්නේ කියලා. ගුරුවරට මොනවත් බයිලා වැඩක් නැහැ. මොන අරමුණ ආවත් බලන්න පුළුවන් නම් ඒක රහක්. මොන අරමුණක් සැකන ආයෙන මූල කර්මතාන කියලා පොඩ්ඩක් සැක ඇරලා ආයෙත් යන්න. ආයෙනි තොගේ එනවනම් පුළුවන් නම් හොඳයි තොගේ බලහන් ඉන්න මොකුත් කියන්නේ නැතුව. කරදර නම් ඊගාවට කරන් තියෙන්නේ ඇඟෙන් ආන්න. අපිට මොකක්ද කකුල දිගාරින්න හරි SMS දැම්ම කකුල දිගාරිය slowly mindfully silently ඊට පස්සේ බලනවා දැන් ආයෙසර සත්‍ය පිටවන් නැගින් නැගිටලා බලන්න ආවුන් නැගිටා සක්මන ගිහලා බලනවා අර තිබුණ සත්‍ය ගෙනියන්න පුළුවන් කියලා ඒතකොට තියෙන සත්‍ය කියන සරල ඍජු අවංක දේ අහිංසක දේත් එක ගනුදෙනු බෞද්ධයාට හරීම සැකයි ඔය වගේ දෙයකින් නිවන් යන්න පුළුවන් වේද ඒයි බුද්ධානුස්සතිය කරලත් නැහැ තාම මෛත්‍රී කරලත් නැහැ අසුභානුස්සතිය කරලත් නැහැ මරණානි ස්තුතිය කරලත් නැහැ. මෙව එකක්වත් නැතුව නිකම්ම නිකම් මේ ඊටාම සරල දෙයින් ඊටාම ඍජු දෙයින් ගමන යන්න පුළුවන්ද? සමසතරිස් කර්මස්ථානම කරන්න කවදාද හම්බ වෙන්නේ? මෛත්‍රී බුදුහාමරෝ දකින්න හම්බෙන්නේ නැහැ නේද කොට. ඒකට ඒ වදිගාරින්න කිව්වොත් එimhe සතිය තියාගෙන ඉන්න බෑ. ඒ නිසා සතියේ ගමනට ඍජුම ගමනක් නෙවෙයි සතිය තියෙන්නේ එදා හරින ගමනක්. තියෙන වාකේ චපලකම තද අන්තයට දෙන්නේ නැතුව පුළුවන් තරම් සරල කරනවා. අන්තිමට ඒක සරල වෙනකොට සරල රේඛාව කියන්නේ කියන්නේ ඍජු රේඛාවට කිටිම ලක්ෂ දෙකක් අතර මැද තියෙන කිටිම දුර. ඒකට එනකොට දිට්ඨියක් නැහැ සතියක් නැහැ. එනවා මෙච්චර ලේසි මාර්ගයක් තියෙදී නේද අපි මේ ඉගෙනගෙන විහිං නැසාගත්තේ මේ ඔළුව කෙලින් යන්න පුළුවන් පාර. ඒක නිසා මම මේ කියන දෙයට විරුද්ධ ඇත්තොත් ඇති අහගෙන ඉන්න කැමති ඇත්තොත් ඇති එහෙම නැත්නම් මේ ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න කැමතිත් ඇත්තොත් ඇති. මම අරගෙන තියෙනවා අපි දෙන්නම අරගෙන තියෙන වෙලාව විනාඩි 40ක් විතර වගේ. නෑ. ඔව් 40ක් විතර. තවත් තියෙනවා විනාඩි 45ක් විතර වගේ. ඒ නිසා මම විවෘත සාකච්ඡාවට ආරාධනා කරනවා. මෙහෙන් හරි මෙල්බන් වලින් හරි කවුරු හරි ඉන්නවා නම් කතා කරන්නයි කියලා. අවසරයි සුමිනාත් ඔව් කියන්න සාමාන්‍යයෙන් දැන් මාර්ගයට විතර ඉඳලා මම පොඩි භාවනා පරයන්ක භාවනාවල පොඩි විතර ටිකක් කියන අතර අන්ත මාසික විදිහට කළා බෙරෙක් ප්‍රතිපාසනයේදී මම වාදනයකට සාමාන්‍ය බොන් කම්පැනි සංකල ස්වභාවයන් ගොඩක් වැඩි වෙන සම්මාසන සම්මෝලනයකට යම් කැඩි කැඩි යන වගේ ස්වභාවයක් දකින්න හම්බුණා මාස මාසයකට විතර කලින් ඊටපස්සේ සාමාන්‍යයෙන් දැන් පටි දෙකකට ඉස්සෙල්ලට තමයි ගුණම් ඒකවරෝ දහම් පාසල ළම දින ප්‍රමාණයට දුන්න ප්‍රතිපාසල ඒ පිළිස් විනාඩි 10ක විතර පරිවර්තයක් කරන්න හම්බුන හම්බුන වෙලාවක දැන් බොයින් ගත්තහම මේ අතර නිකන් ඉලෙක්ට්‍රොනික කරන්ට් uh, එකක් යනවා වගේ මුළු ඇඟ පුරාම අර ජොයින්ට් අතර නිකන් එනර්ජි එකක් ඉතරක් යන ස්වභාවයක් ඉතරක් uh, කියන එක uh, තේරුම් ගත්තා ඒ ස්වභාවයෙන් නැඩි පහක් දහයක් අතර වගේ ප්‍රමාණයක් තිබුණා මම දැන් හතක් වගේ ප්‍රමාණයක් මට හිතෙන විදිහට ඊට පස්සේ බෙදර යන මිනිස්සයන් ආනන්දන්ත දුම්මා මේ විදිහට ඇඟේ නිකන් ඒකට මට පණිනවා කියන්නේ මොනවා මේ ගයිතරන් අදිත් ස්වභාවය දෙකම තිබුණා ඒ අතරද අවසාන වශයෙන් සාමාන්‍යයෙන් මේ මුළු පරිවර්තන මතකම මේ මානව උත්තරහට විචාරණා වගේ ස්වභාවයක් තමයි දෙකම තියෙන්නේ ඒ අතර කන් වල හෝහෝ શબ્දයක් වගේ නිකන් එළියට මොනවා හරි කන එළියට විචාරණා වගේ ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් දෙකම තියෙන්නේ මේක ඒක Tamanට කරදරයක් හිරියරයක් අරියාදුවක් විදිහට පේනද නැත්නම් සත්‍යමත් නිසා Tamanගේ අත්‍යන්ත කරුණු හොඳට දැන් වෙන්දට වැඩිය පේනවා වාගේ මේක ආනිසංශයක් විදිහට පේන්නේ ආනිසංශයක් වෙනවා ඔය ඒකනේ ඒක පිළිගත්ත දවසේ තේරෙයි ජීවිතේ හැම වෙලාවෙම පෙළෙන ගතියක් තියෙනවා මොකද්දෝ පීරි ගෑවෙන ගතියක් තියෙනවා මොකද්දෝ දවන තවන ගතියක් තියෙනවා මේක නැති කරන්න තමයි අපි නටන්නේ. නටනකොට වෙන්නේ ඊට වැඩිය ලොකු එකක් එනවා. අර තියෙන පුංචි දැවිල්ල තැවිල්ල වෙනකොට ලොකු දැවිල්ලක් තැවිල්ලක් එනවා. ඉතින් ඒ වගේ ආණ්ඩුව දේශපාලනයටත් කරන්න ওই ටිකම තමයි. මේ සාමාන්‍ය එදිනදා දුක වෙනුවට ඉඳලා හිටලා පිස්සුවක් වට්ටනවා. ඉතින් ඊට පස්සේ hali. එනිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා ඔය පිස්සුව පිස්සු හනීප කරනවා කියලා කියන්නේ hysteric level of trauma reduced to the day to day unsatisfactoriness. මේ එදිනෙදා තියෙන ඔය සැප කරදර ටිකට බාරගත්තට පස්සේ මොකක්වත්ම නැහැ. ඔකට උත්තර හොයන්න යන්නෙත් නැහැ. ඕක ස්වභාවික දුක්ඛ සත්‍යය කරයි. නමුත් ඒක දුක්ඛ සත්‍යය කියලා අපි හිතන්නේ. අපි හිතන දුක්ඛ සත්‍යය ඇලුමිනියම් පැකට් එක දාලා සුදු කහ පහට පැකට් එක ගහලා නියුට්‍රියන් කන්ටෙන්ට් එක දාලා විකුණන්න තියෙයි. මාකට් එකට ගියාම ඔන්න මෙන්න දුක්ඛ සත්‍යය කියලා. හම්බ වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ දුක්ඛ සත්‍ය කියලා පැකට් කරන්න දෙයක් නැහැ. ඕකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. කොයි වෙලාවෙ හිටියත් මේ කණින් මොකද්ද සද්දයක් එනවා. ඇහි මොකද්දෝ ආලෝකයක් පිට වෙනවා. දිවට මොකද්දෝ රසයක් දැනෙනවා අපි සාමාන්‍ය කෙල රහ කියලා කියනවා. වාතයේට රිලවට රිලා ගඳ නිතරම දැනෙනවා. උරුලෑවට උරුලෑ ගඳ දැනෙනවා. මිනිසයාට නර ගඳ දැනෙනවා. ඒ නරයට දැනෙන්නේ නැහැ දෙයියන්ට දැනෙනවා. මිනිස්සෙක්ගේ ගව් හතුනකට කිට්ට වෙනකොට ගඳයි. අපිට ඒක තේරෙන්නේ නැහැ මොකද උදේ ඉඳලා හඳනකයි ඒකනේ ඉන්නේ. මේ මාළුවේ මාළුවා වතුර හැදුනට කවදාකවත් වතුර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතු හයිඩ්‍රොලොජිස් කාර් කෙනෙක් ගාවට යන්න ඕනේ වතුර මොනවද කියලා දැනගන්න. ඉතින් අර ගොඩ ඉන්න බැරි නිසා ලෙක්චර් රූම් එකට යආගන්න විදියක් නෑ උට. ගොඩ ගියොත් එන්නේ පණි පණි පාඩම් මැදි මැරෙන්නේ. උදන් නැතුව වතුර ගන්න මොකද? උපන්නේ දුකේ ගත කරන්නේ දුකේ. ඉතින් මේ තට්ටමනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියලා. ඒ මොකද අපි හිතාන ඉන්න දුක්ඛ සත්‍ය කියලා වෙන මොකක් හරි පැකට් කරපු එකක්. ඕකට තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ලකුණු හතරක් පෙන්වනවා පෙළන ගතිය තියෙනවා නිතරම. තවන ගතිය තියෙනවා විපරිණාම ගතිය තියෙනවා සංකත ගතිය තියෙනවා පරිණාති කියන්නේ මේක ඔහේ මේ ගොජ්ජ දම තම ගොජ්ජ දම තම තියෙන සංකතය කියලා කියන්නේ එතන එතන හැදෙන්නේ කල්ැතුව කියන්න බෑ මොකටද ඉන්නේ කියලා නෝ එන දේ දරන්න පුළුවන් අපි වෙලා තියෙන අපි නෝන්ජල් වෙලා මේක අනුන්ට කියාපානෝ බලන්නකෝ මට කනට නිස්සද්ද භාවය එනවා ඇත්ත දෙක වහගත්තාම එළියක් පේනවා ශරීරේ නිතරම බරගතියක් දැනෙනවා. දිවට නිතරම මොකද්ද රසයක් දැනෙනවා. හිතට මොනවා හරි හිතවිලි එනවා. ඉතින් ඕක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඕක තමයි day to day unsatisfactoriness කියන්නේ. එදිනෙදා දුක. අපි සාමාන්‍ය සිංහල කියන්නේ පැමිණි දුක කියලා. ඕක පැණි රහ කරගත්තට පස්සේ කාට කියන්නේ? කොයි කාට කිව්වත් උමුත් ඉන්නේ එතනනේ. එක එකක් තින්නේ ඕකේ මුළු උසපේ. ඉතින් කාටවත් කියන්න එපා. ඕක තමයි බුදුහාමරෝ පෙන්වන්න දීපු පරම සත්‍ය, manuss සත්‍යයත් එක්කම උපදින දෙයක්. ඕක වෙනම භාවනා කරලා උපයන්න ඕන එකක් නෙවෙයි. නැත්නම් වෙනම් භාවනා කළා මේක නෙවෙයි කියන මෝඩකම අයින් කරන්න. මේකමයි කියන එක තේරුම් ගත්ත දවසේ කියලා දෙන්න හිතෙනවා. මේකමයි කියන්නේ යන්න එපා. මේ අපි හොයන්න හදන දේ එහෙම නැත්නම් ඔය අයින් කරන්න හදන දුක අයින් කරන්න බැදී එකක්. එතකොට වෙන්නේ ඊට වැඩි වෙන දුකක් කෙන එක. ඉතින් ඒනට ඔය පැමිණි දුක් පැමිණි රහයි කියලා මේක බාරගත්තොත් උකට දැන් ඔය තේරුම් ගත්ත දේ සිද්ධි කරගන්න වශී කරගන්න කාලයක් ජීවත් වෙන්න ඕනේ. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. අඩුම හානියක් අනුන්ට කරමින් පරිසර දූෂණය අඩු කරමින් අනාගතයට කායික දුක් නොවන ජීවන රටාවක් සකස් කරලා ඉඳලා බලන්න කොයි වෙලාවකවත් ඔය නිස්සද්දභාවයේ අඬ නැහැින තැනක් තියෙනවද කියලා. කොයි වෙලාව හරි බලන්න ඔය ඔළුවට දැනෙන ඔය කම්පන භාවයේ නැති තැනක් තියෙනවද කියලා. කිසිම තැනක. නිින්දෙදි තියෙන. උකට බය වෙන්න එපා. අනුන්ගේ දුක් ගැන විවහනට ඉසල්ලා තමන්ගේ මේ තියෙන ප්‍රකෘති දේ ලංකල දුන්නේ බුදුහාමුදුරු නිසා දැන් දෙවෙනි පදනම තමයි ඒක බාරගෙන ඒකට අනුයාත වෙලා ඒකට අනුග්‍රහ කරමින් ජීවත් වෙන්න ගියාම පේනවා මිනිස්සු මේ දරා ගන්න බැරි දරා ගන්න පුළුවන් දුක් දරා ගන්න නැතුව අනුණ්ඩ කියන්නේ යෑම නිසා කොච්චර රක්ෂණ සංස්ථා ලෝකයේ ඇතිලා තියෙනවද කියලා. කොච්චර අනුන්ට උපදෙස් දෙන බැයියෝ මැට්ටෝ සෙවලයෝ බෝලා තියෙනවද කියලා. එහෙම නැත්නම් මේ සායන පවත්වනවාද කියලා. හැම එකම ගිහිලා කුචු කුචු ගාලා කියනවා. අරයටයි කෝඩ් දාගෙන ඔක්කොම දන්න කෙනෙක් වගේ අනුන්ට උපදෙස් දෙනවා. ඌගේ ගෙදර මර ගහතේ. ওই උපදෙස් දෙන එකෙක් ගෙවත් ගෙවල් වල කිසිම සාන්තියක් නැහැ. අපි ඒ වෙනුවට කරලා තියෙන්නේ අපි බුදුන් සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝ සරණ ගියා. පැමිණි දුක් පෙන් රහයි කියලා. ඕක තමයි දුක කියලා. හැම බාරම අවබෝධ කර ගැනීම සඳහා, තහවුරු කර ගැනීම සඳහා භාවනාවට වාඩි වුණොත් ඒකට කියනවා අප්‍රමාදයකට කියනවා සූදානම් ශරීරය කියලා. කවදාවත් භාවනා කරදින්නේ නැහැ. මොකද භාවනා කරන්නේ නැහැ මේකට එළඹ වාසය කරන එක විතරනේ කරන්නේ සතියෙන් ඉන්න එක. ඉතින් ඕක කියලා දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ නිතරම ලුණු නැති කෑමක් කන්නා වගේ එහෙම නැත්නම් පතෝලත් එක්ක බත් කන්නා වගේ මේක කාටවත් ආර්දනා කරත හැකියි. හරි මචං පාටියක් දාන වරෙන් ගන්න මොනවද තියෙන්නේ? පතෝල හොද්දයි බතයි. ඕකට ඉතින් පාටි කියන්න ඕනේ නැහනේ. මෙහා කන්දේට පඬිතුත් මහත්තයා UNP ගේ සභාපති එන්න පාටි දාන. පතුලොද්දයි බතයි මේ ඩෙසර්ට් එක දෙන තල කරලා. තල කරලා. ආයේ මේ නඹුල් කේ විදිය. සංඝයාටත් ඔච්චරයි කාටත් ඔච්චරයි. ඌත් කන්නේ ඉච්චරයි. අනේ අර පඩියක වැන්න ඇටේ කඩලා ගියා. හදන්න බෑ. යාගේ ඒ කියන්නේ මේ පතොල් හොද්දයි බතයි තමයි UNPගේ සභාපති වෙච්චාට පස්සේ කී දෙනෙක් ඉනවද මහවැලියේ සභාපති ඉස්ලාම චාටර්ඩ් කවුන්ටර් ලංකාවේ සෙල්ෆෝන්ස් ඉස්ලාම ගෙන්නේ පප්පා මේ පතුලොද්දයි බතයි තමයි දෙන්නේ ඉතින් පාටිකට එන්න කොට ඉන්නේ නැහැ කවුරුත් ගෙදර ගියාම ඊට වෙලෙ පුරන කනෝරට රතුණු ගිරියක් මිස් කරලා බැදගත්ත ත්‍රසයිනේ බුදුහාමුදුරුවෝ දෙන්නේ පරිලොද්දයි බතයි ගුරුන් පණ්ඩිත සාන්ති කියනවා මස්ලේ නැතුවෙට බලුලව කන්නේ එච්චරයි විපස්සනා කරන්නේ කුළුවන් නම් කවම් බැන්න කවම් නිකන් සුදු පාන් පෙත්තක් කනවා වගේ. වෙන මොනව කරන්නේ? මට ජෑම් ඉල්ලන්න එපා, බටර් ඉල්ලන්න එපා, ඉල්ලුවොත් කක්කා. ඌ නිකන් ඔය හපහපා හිටපන් නිකන් ඉන්නවාට මොනව කරන්නේ? උපන්නාට වේලෝ වෙනවා. ඕකට පුරුදු වෙච්ච දවසේ ගිහිල්ලා බලන්න උතුරු කුරු දිවෙන්න ගිහිල්ලා බලන්න දකුණු කුරු දිවෙන්න ගිහිල්ලා බලන්න බටහිට ගිහිල්ලා බලන්න නැගෙහිට බලන්න කොත්තනකවත් ඕකේ වෙනස් එකක් තියෙනවද වෙනස්කම නොදන්න එකෙක් ඉන්නවද කියලා හැම එකම දන්නේ. එක්කක්වත් පිළිගන්න කැමති නැන්නේ මේක තමයි පරම ආර්ය දුක්ඛ සත්‍ය කියලා. ඒගොල්ලෝ හිතනවා ආර්ය දුක්ඛ සත්‍ය කියලා බොන්චේට වගේ දෙයක්, පකඩ ගීච කෑලි වගේ දෙයක් හම්බ වෙයි කියලා. මේ හොය හොය යන්නේ නිතර මේ දුක්ඛ සත්‍ය වල බල. කොහෙයක් වෙන්නේ? ඒ හොයන නිසාම වර්තමානයේ තියෙන දුක නොපෙනී යනවා. ඉතින් කොච්චර මොඩකමක් අතාරින්න ඕනද? මේ පැමිණිච්ච දේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන්නේ. ඒක බුදුහාමුදුරුවන්ට එකයි මටත් එකයි. මේ නිවන් ලැබුපු කෙනාටත් එකයි මටත් එකයි. නිවන් ලැබුවේ කෙනා මේකට උපක්‍රම හොයන්න යන්නේ නැහැ. පරිේශන බහා තබලා තියෙනවා. මොන කරන්නේ ඔක නැති කරන්න බෑ. ලැබපො නැති එක්කනා ගුරුරු හොය හොයා යනවා කමටන් මාරු කර කර යනවා භාවනා මධ්‍යස්ථාන හොය හොයා යනවා මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්න. ඉතින් මාළුවා වතුර කියන්නේ මොනවද කියලා දැනගන්න හයිඩ්‍රොලොජිස් කෙනෙක් හම්බෙන්න යනවා වගේ තමයි කියලා බටේර කෙනෙක් කියලා තියෙනවා මේ අපි මේ ආර්ය සත්‍ය හොයන්න හදන. ඒ නිසා මේක හයියෙන් කතා කරන්න. සෙනග ඉස්සරහා ගිහිල්ලා කියන භාවනා හොඳම දවස මට මේකයි වුනේ. ඊට පස්සේ මට භාවනා කරත්තටත් මේක නිතරම තියෙනවා. ඉතින් මම දැන් ඒකට ගැළපෙන්න ජීවත් වෙනවා. ඒ තමයි මගේ ආජීවය. මම ඒක විතරයි කතා කරන්නේ. ඒ කර්මාන්තය විතරයි කරන්නේ. අනවශ්‍ය සෝබන අතිශෝක්ති මුකුත් නැහැ. මේක තමයි තියෙන්නේ. හොඳට කියවන්න ওই දැනුම ඇතුව ත්‍රිපිටකය කොච්චර ලස්සනද පුත්‍රජානන්සේ පණිවිඩය දීලා තියෙනවද කියලා. ඔක්කොම පදාසේ තියෙන කොහින් ගියත් මහන්නේ නිවන එක රසයි, ධර්ම රසය, විමුක්ති රසය, මුහුදේ ලුණු වාගේ ඕක ඔය මේ විශ්ලේෂණය කර කර බලන දෙයක්වත් මොකුත් නැහැ ලුණු ටිකක් වතුර දාපන් ගලක් උඩ දාපන් මිදෙයි නැත්තම් වතුර පිටිම කාපන් ලුණු රහ ගන්න ඕකට තමයි ඉතින් හැම කෙනා ළඟම තියෙන මේ දේ දැන් අපි ඔය හයියෙන් කතා කරන්නේ ඕක භාවනා කරන්න ඉස්සරත් අපි ළඟ තිබිලා තියෙනවා අපි දන්නේ මේකයි යථාර්ථය කියලා අපි බලාපොරොත්තු වෙන මොකද්ද යථාර්ථයක් ඒ නිසා අපිට මේක ලැබුණට මෙයයි මෙයයි මේ බුදුරජාණන් වහන්සේ විසින් උත්තම කරලා දේශනා කරලා තියෙන කියලා පිළිගන්න අපේ හිත නිකන් ලැජ්ජයි. නැත්තම් ඔකට තමයි මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. නිසා ඕකට ගැළපෙන විදිහට නැත්නම් ඕක බාර ගන්න විදිහට නිතරම ජීවත් වෙන්න. එතකොට තමයි තේරෙයි මුළු ලෝකෙම තියෙන නිවන් දකින්න පරිේශනාකාරයක් වගේ. කොහොමද ඒක වෙන්නේ හරියට මේ ඊතර් කියලා වතුර පීසියට හදාගත්ත ඊතර් ටිකුයි මේ වාතයේ විසිරලා තියෙන ඊතරු. දැන් මෙතන තියෙන එක පෙන්වන්න පුළුවන් මේ වතුර ඊතර තියෙනවා. පොඩ්ඩකින් වාෂ්පීකරණය වෙනවා. ඊතර කියන්නේ පෙට්‍රල් වලටත් වැඩිය සීක්‍රින් වාෂ්පීකරණය තමයි. මේ වාෂ්පීකරණය වෙලා තියෙන වාතයේ වාතයේ තියෙන එක පෙන්වන්න බෑනේ. තනක් නැන්නේ නන් ලෝකල්නේ. ඔය උත්තරීතර හුදකලා කියන්නේ ඒක ක්‍රිස්ටලයිස් වෙලා නැත්නම් ලික්විඩයිස් වෙලා. වතුර වගේ පෙන් තමයි ඔය ටික වෙලාවක ඕක තුල දෙනවා. ඒක ඉස්ලාම් දකින්න වෙලාවේ හරීම ත්‍රිල් එකක් තියෙනවා. මොකද තමා වශයෙන්ම Taman දකින්න වෙලාවනේ. පස්සේ බලන්න වෙනවා ඒක නැති තැනක් නැහැ. සතිය නැති තැනක් නැහැ. ඔම් වෙලාවෙම සතිය තියෙනවා. දන්නේ නැතිකම තියෙන්නේ. සතිය තියෙන හැම වෙලාවෙම හුදකලාව තියෙනවා. දැන් මේ කියපු එකනා වගේ ඔය කියන විදිහට ඒක එක පාඩට මේ හොද්දට නිකන් කෑලි කපන අඳුර වගේ තේරෙන වෙලාවක් යනවා. අන්ධකාරය කියන්නේ කෑලි කපන වෙලියක් පුළුවන් නෙවෙයි. නිකන් වචනෙට කියනවා. කෑලි කැපි එකේ අඳුරක් කියලා ඒ වගේම හුදකලාව හැමදාම හැමතැනම පැතිරලා තියෙනවා විකුණන්න ඕන වෙච්චාම පොඩ්ඩක් කියන අපි ළඟ හොඳ බඩු තියෙනවා ක්‍රිස්ටලයිස් කරලා තියෙනවා ලික්විඩයිස් කරලා තියෙනවා ඒවිල්ලා ගෙනියන්න කියලා ඒත් ඊතර තමයි නැති තැනක් නැහැ වාතයේ 100 ගාණක් ඊත කියලාක තියෙනවා ඊටාම වාෂ්පශීලී මේ ඉන්ධනය ඒක දැවුනට පස්සේ මේ එක්සෝස් ගෑස් එකක් නැහැ ඒ වගේ තමයි හුදකලාව. ක්‍රිස්ටලයිස් කරන්නත් පුළුවන්, ලික්විඩයිස් කරන්නත් පුළුවන්. නමුත් නැති තැනක් නැහැ. අපි අනේ යන තැන හුදකලාව වෙනවා අපිත් එක්ක. මේක ඇත්තටම අපි බලන නිසා වෙන එකක් නෙමෙයි සිදුවෙන හැම වෙලාවෙම සිදුවෙන දෙයක්. එක තැනක ශක්ති පුංජ වෙනවා එක තැනක ශක්ති දිය වෙනවා. ජීවත් වෙන මනුස්සයා ශක්ති පුංජ හැදෙන තැන් දිහා බලන්නේ. සමුදේ බල බල ඉන්නේ. ඉතින් බල බල හිටියට හැදෙන හැම එකක්ම කැඩෙනවානේ. ඒ නිසා මනුස්සයා 150ට වැඩිය දැනුම දිනු කරන්නේ හැදෙන පැත්ත විතරයි සමුදේ පැත්ත විතරයි මේ ශිෂ්ට සමාජය බලන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා ඒක බැලුවේ නැති වුණාට ඔය හැදෙන හැම එකක්ම දිය වෙනවා. නිසා කොයි වෙලාවකේ දිවෙන එක දැක්කනම් පෙනේ යකෝ මේ හැදෙනවා දැන් විතරයි දැක්කේ දැන් කොච්චර ඒකට හිටපදිනවද කියනවා හැදෙනවා පේන්නේ නැතුව දිවෙනවා විතරක් පේනවා. ඒකට කියනවා භංග ඥානයි කියලා. එදාට ඒ වන්සට පිස්සු හැදෙනවා. බැලූ බැලූ දේ ලේස බීමයක් වදිනවා වගේ. ඇත්තටම යාට ඒ වෙලාවට සමුදේ පේන්නේ නැතුව යනවා වය විතරයි පේන්නේ. ඒකට යෝනිසෝමනස්කාරය කියලා කියනවා. ඒක තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ බැලූ බැලූ දේ තව පොඩ්ඩකින් බිඳිලා යන තියෙන. හරියට මේ මේ උඩ තියෙන වීදුරුවක් වගේ. තව පොඩ්ඩකින් වැටලා කැඩෙන්න පුළුවන්. ඒ කැඩෙන සුළු භාවය මේකෙමත් තියෙනවා. මොකද මේකත් එක්ක ගනුදෙනු කරන්න දෙයක් තියෙනවා. කියන්නේ මැනි කෙව්ව මැටි කල කියලා කතාව අහලා තියෙනවා. අපි සූකුල කලේ තියන්නේ යනකොට කොල්ලෝ නංගි වතුටේ ජීවක කියනවා. ඉතින් අර ගෑණි හිතනවා ඇත්තට 35ට වෙන්නේ නැති කියලා. ඌට ඕන කළා තියෙන එක නෙවෙයි කලින්ම නමල වතුර දෙනකොට. ඒ වතුර බොන්න ආත හැමදාම අහන්න ගියා වින්ත පොගන් ගස්සනවා කෙල්ල. මණිකේ ගස්සන්න එපා මැටි කල කියනවා. එදාට දෙනකම් බොනවා. දෙන කියන්නේ උඹේ ළමිස්සිකම ටික කාලයයි තියෙන්නේ. ඌකත් ඉවර වෙනවා ගස්සන්න එපා. ඉතින් ඒක කියනවා මැටි කල කියලා. ඉතින් ඒකට ළමිස්සු කැමති නැහැ. මොකද ඒ උන් දකින්නේ මේක හට ගන්න පැත්තනේ. ඒගොල්ලෝ කැමති නැහැ අපි මේ තරුණ භාවයේ විනාශ වෙලා යයි කියලා. ඒක දැක්කට පස්සේ වලක් ගන්න බෑ. ලොකු සංසේ සත්‍ය විද්‍යා විදර්ශනා මාර්ගයේ පොතේ ලියනවා. ඒක භාවනාවේ මේක දැක්කට පස්සේ නේදලා බල්ලේ කූරේ කරකෙක් දැක්කත් ඒ පේන්නේ දැන් තව පොඩ්ඩකින් කැඩලා යනවා. දැන් කැඩෙමින්, දිය වෙමින් ඊතර ටිකක් වීදුරුවක තියෙන හුළඟට පිහගෙන යනවා. තේරෙන්නේ නැහැ. පෙට්‍රල් ටිකක් තිබ්බාම උලඟට දිය වෙලා යනවා. ආන්නේ ගතිය දැක්කට පස්සේ මිනිස්සු මේ වැලි මාලිගාවල් හදාගෙන මේ වැලි මාලිගාවල් වලට නේද මේ රණ්ඩු කරන්නේ. නඩු කියන්නේ. ඉඩම් බෙදාගෙන මේක ගෙවලිය වාගේ එහෙම නැත්නම් භූමට්ටු දෙයියෝ වාගේ මේවට රණ්ඩු කරනවා. සහෝදරකම් නැතුව. ඇලෙන්නේ වටට ඇයි එනකොට එන එන මතක වෙන්නේ. ඇයි අද එනකොට ආගෙන. අත්කුළු පව් වගේ හිටිය අපි බෙදාගෙන පළවෙනි වටේ ඇයි අද මට කියාගෙන. ඉතින් උදේ ඉඳලා හැන්දනක ඔක කල්පනා කරනවා. ඉතින් මේ කල්පනා කරන දේක් තියෙනවා. නමුත් ඒක මේ වැලි මාලිගාවක්. කුමරු කුමරිකාවන්ගේ වැලි ක්‍රීඩාවක්. නැත්නම් සෙල්ලංගයක්. නැත්නම් හීනයක්. ඕක ඉතින් නැගිටලා පස්සේ ඉවරනේ. ආන් ඒ බව දැනගෙන අපි කටයුතු කරනවා. අපි ගිහිල්ලා කියාවි මට ඉතින් මට මම බොහොම තද වෙලා බැන්න තමයි. ගණන් ගන්න එපා. ඒ වෙලාවේ මට මේක මේ වගේ කැඩලෙයි කියලා හිතුන්නේ නැහැ සමා වෙන්නේ. ඒ නිසා සමාන දුන්නට ප්‍රශ්න නැහැ. Taman ගිල්ල කියන්නේ මම මේ වෙලාවේ තද වෙලා තමයි හිටියේ. ඒක ඉතින් මගේ මෝඩකම මට එකක් කර දෙයි වුණ සමාවිල්ලන්න පුළුවන් සමාවෙන්නේ. ඉතින් ඒක උල්පින වැරදි නොකර සිටීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒක පිළියම් කරන ක්‍රමේ දන්නවා සාසනයක් තියෙනවා. ඒ නිසා හිත දරාගෙන ඉන්න ඕනේ අර මම සරුවන් දෝස් කිව්වා හොරේ ස්තුති කරා කියලා දරාගෙන ඉන්න ඕන එකමක් ඇත්තේ නැහැ. තමාව ගන්න පුළුවන් ඒතරයි. ඒකට කියන්නේ පණිති කියලා. අප්පනි පණිදි කියලා කියන්නේ මේ මොනව ඇති කරනවා කියන එක. පණිදි කියලා කියන්නේ මේ ප්‍රාර්ථනා ඇති කරන සැලසුම් හදන එක. අප්පනිහිත කියලා කියන්නේ ඊට පස්සේ සැලසුම් නැහැ. අප්පනිහිත අනිමිත්ත ශුන්්‍යත. නිමිත්තක් කරන දෙයක් නැහැ. මේකේ බොහොම වෙසිකේ වෙනස් වෙනවා. මේක ශූන්‍යයි. ඉතින් ඒක මොනවායි සැලසුම්? හදනවා සැලසුම් සිල්ලංගයක් හදන්න. මුදේ මුදලේ වැලි මාලිගාවේ සක්විති පද විය ලබන්නේ. වැලිමාලි ගාලා ලස්සනට හදන හැබැයි දැන් වැස්සලත් කැඩෙනවා අහුල කරත් කැඩෙනවා කොච්චරයි. ඒ ඉස්සර මම දැක්කා මේ නුවර පොලේ හිටිය මිනිස්සේ රෙක්සොන සබන් කැල්ල අරගෙන ඒකේ තියාගෙන කපනවා ගණදෙවි රූපේ. එතනම කපලා එතනම විකුණනවා. පුදුම ලස්සනට කපනවා. එන රෙක්සොන කැටේ වටේට ඇල්පෙනිති ගහලා ගොතල ලස්සන මල් වට්ටියක් හදලා දෙනවා. බැලු බැලමට හරි ලස්සනයි. රත් වෙච්ච ගමන් ඉවරයි. වතුරට වැටිච්ච ගමන් ඉවරයි. නමුත් අරගේ ලස්සන කැටයන්කොට මිනිස්සුගේ කියනවා. මිනිස්සු දන්නවා රෙක්සෝනා කෑල්ල කියලා. මත ඒක ගණදෙයියෝ ඉදගෙන ඉන්නවා টොප් එකට. මොඩෙත් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා. හැබැයි හුලඟක් අතුරත් ගණදෙයියෝ ඉවරයි. වතුරක් වටනොත් ගණදෙයියෝ ඉවරයි. ඉතින් එහෙම කෙරුවට කමන්නේ. ඒක දැනගෙන ඉතින් ඒ නිසා ඒ කැඩි කැඩි බිඳ බිඳ යනතාවේ දැක්කට පස්සේ ඉතින් මේකේ සැලසුමක් හදන්න හිතෙනවා. එළම හදවතින් කැඩනකොට එන ජොලියක් එනවා. හදවත ඉඳාගත්තේ ගන්න මොකද? හදනකොට නම් හදන්නේ නැහැ මොහොතේ වෙලි මාලිගාව කියලා හිතන්නේ නැහැ. හතර බීක්කු දාලා කැටයන් කරලා මකර දන්ත දාලා හදනවා. කැල්ල ගියාට පස්සේ කොහොමද? ඒ ලෝකේ ඉන්න හැම නිර්මාණ ශිල්පියෙක්ම මේ පරිණිම් නිර්මාණ රතියේ උපදිනවා. ඒක උඩ ඉන්න එකේ පරිණිම්මිත වසවර්තිය කියලා එකේ. අනු නිර්මාණය කරන ලද වශයේ පවත්තරන. බල ඕඩේ නිර්මාණයක් කරපළා අන්තිමට මයි ළඟ බඩුයි. ඉතින් ඌ කරබනේ නෝඩ තමයි මාරයි කියන්නේ. වසවත්ති මාරයි කියලා කියන්නේ ඕනම දෙයක් වශයෙන් ප්‍රති අනික් කට්ටිය කැටයන් දාගෙන දාඩි දාන ධනිය ධනිය අමුඩ ගහන කැටයන් කරනවා. අරු දන්න හොකට ඔක හම් වෙන්නේ නැහැ. <laughs> බඩු මගේ ළඟට එන්නේ. හොඳයි හොඳයි මාංශල වැඩ කරපුවා කියනවා. පිටත් අත ගාලා යනවා. වශයෙන් පවතින්නේ කාගේද? නිසා වසවර්ති මහරයව ගෙදරක අම්මයි තාත්තයි සන්තෝෂයෙන් ඉන්නකොට කොල්ලෙක් ඉපදිච්චාම ඒක අම්මත් වන්දනවා තාත්තත් වන්දනවා උන්ට ඕවර් ටයිම් කරලවත් බේරන්න බෑනේ උන්ට කියන වසවර්තිය කියලා. ඒකව වසවර්තිය ඉන්දිස්ලා වශයෙන් මුන්න විදිහවත් බෑනේ අම්මගේ සතුට සම්පූර්ණයෙන්ම ගන්න. තාත්තගේ සතුට ගන්න. බූදලෙත් ඔක්කොම උගේ ඇතේ. ඌ යන යන තැන කැත කරනවා, චූ කරනවා, ඌ වසවර්තිය. බුදුජානන්සේ අපිට භික්ෂු උගන්ලා තියෙනෙත් එක විදියක වසවර්තියක් තමයි. කවුරු හම්බ කරත් <laughs> උඹලා කොච්චර හම්බ කරා. අන්තිමට බලපල්ල ඉවර වෙන්නේ අපේ account එකේ. ඉතින් උන්ටම ආන්සල් හම්බ කරපල්ල ඒක රසාවල හරි අතරින් යන්න එපා. අන්තිමට මල දානි කියලා හරි කමන්නේ මොනවා හරි කියලා ඉතින් පන්දත්නේ කියලා පූජා කරන්නේ. මම කියලා වංගෙඩි මෝල් ගස් පූජා කරනවා කියලා ඉස්සර ගෙදර තියෙන එකේ මැරිච්චාම ඒ ගෙදර තියෙන ඔක්කොම ටික කියලා පන්සලට දෙනවා. මම දාදුවෙත් මට හම්බුනේ අනේ අයියා නැති වෙලා අවුරුද්දක් මට බැරි වුණා මේ මලගෙදර දෙවෙනි පූජාව අයියා වෙනුවෙන් බාර ගන්න. මට දන්නේ නැහැ කවුද දුන්නේ පූජාවක් නැහැ ලියපු කොල කෑල්ල හම්බුණා දැන් ඉස්සරහට මං කුණු කුරුට දාලා ආවේ. සංඝයා හතර දෙන්නේ අන්තිමට ගෙනලා. මොනවා උඹලා මහන්සි වුණත් බලපල්ලා භෝගයක් හදපුවාම පළවෙනි කොටස බුද්ධ පූජා. මරණාට පස්සේ ඔක්කොම සංඝ සතු වෙනවා. හම්බ කරපල්ලා. ඒකේ කිසි දෝෂයක් නැහැ. මම කවදාකවත් කවුරක්වත් හම්බ කරන එකට දොස් කියන්නේ නැහැ. හම්බ කරපල්ලා. හැබැයි පිටියල්ලේ මටත් දාලා <laughs> මගේ අතටත් දාලා පලයල්ලා කියලා. අපිත් වසවර්තියෝ තමයි. ඉතින් ඒ නිසා අපි මේ කුලේ කුලේ බත්තිසවන කෙනෙක් කියලා කියන ආහාමුදුරු. පින්නපාති වැඩි කියලා ණය වෙලා හරි ගෙදර බට්ටියක් වෙනවා. ඒ ඒ තැඟුල බත් පිසවන මුනිවරයා. ඒකලා වර්ණ ගන්නම් විහෙට්ටයන් ගන්න ගන්න හානි කරන්න තේකේ පැණි ටිකක් අරගෙන ඇවිල්ලා ජොලිය ජීවත් වෙනවා. බුදල් රැස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ලස්සන ජීවිතයක් තියෙනවා. ගියා අම්මා මුත්තා කිව්වත් පැවිදි වෙන්නේ නැහැ. ඌට ඕනේ සාංගික දාන දෙන්නයි, සේනාසන හදලා දෙන්නයි, විශාල වැඩ කරලා. ඉතියකෝ වෙන ගන්න. තෝ වරක මේකට දාන දෙනකොට දාන කාපියවක. අම්බෝ, ඒව නකරන්න බෑ. දාන දෙන්න නම් ආහන අනේ සාන්ත මොනවද ඕන කියලා. ඉතින් අනතෝ මේ පැත්තට වරකෝ. ඇවිල්ලා දෙන දෙයක් කාලා තියෙන වැඩක් කරන්න හිටපු මව්. ඒක නම් බෑ. ඒ මොකද ප්‍රනිදියක් තියෙනවා. තාම ප්‍රාර්ථනාවක් තියෙනවා. අර කර ගන්න ඕනේ මේක කර ගන්න ඕනේ. සංඝයා ළඟ නැතුව නෙවෙයි. සංඝයා තිබ්බට සාමාන්‍ය ගියෝ හිතන්නේ සංඝයා ඉව ඔක්කොම තැරලා ඉන්නේ කියලා. එහෙම වෙලා නැහැ හැබැයි. <laughs> අපි ළඟත් පොඩි කිල්ලුවට මේ තියෙනවා හුණු ටිකක්. ඒකේ කාලංග ප්‍රාර්ථනා තියෙන. ඒ ප්‍රාර්ථනා තියෙන්නේ බිඳි බිඳි යෑම දැකලා නැති නිසා. සුනුසුනු වෙනවා දැකලා නැති නිසා. සුනුසුනු වෙනවා දැක්කට පස්සේ නිර්මාණ නොකර ඉන්නපා. නිර්මාණ කරනවා. හැබැයි දන්නවා කැඩෙන ගෙවල් ඇයිඹටද මොකටද හදන්නේ? ගියක් කර ගියක් නාදා සිටින්නේ කියලා. ඒ නිසා ඒකට සමහරු ඒකට බේත් බොනවා. ඒක තමයි ඔය පැනික් සීසොෆෙනික් එන්ට හිස්ටීරියා හරිම කියලා ඒක දකින්නට උට ඉවසන්න බෑ මේක ඉවරයි. දැන් විනාශයි. ඉතින් එක්ක අරුව මරනවා එක්ක නැත්තම් තමන් මරනවා නැත්තම් නන්නත්තර වෙනවා. ඒක සාධාරණයි. සාධාරණයි මරණ මොහොතදී වෙන දේ වෙනවා. අපි මේ හදාන හිටපු තැන මොනම පදනමක්වත් ගන්න දෙයක් නැහැ. අර මං කඩ සුද්දසනාන්තුම තියෙන දේ පේන්නවත් නෙවෙයි, පේන දේ තියෙනවත් නෙවෙයි. ඔය තියෙන එකක්වත් උතන් නැහැ. ඔය තියෙන දේ පේන්නෙත් නෑ, පේන දේ තියෙන්නෙත් නෑ උතන. නමුත් පුත්‍ජජනේ කවදාකත් ඒක බාර ගන්නද? එයා කියනවා පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියලා. ඒ කාර්යයන් වහන්සේලා දන්නව පැහැදිලිව බොරු කියලා. එහෙම නැත්නම් තරඳුන් හදන්නේ භෞතික විද්‍යාවක් නැහනේ. භෞතික දියුණුවක් නැහනේ. භෞතික දියුණුව තියෙන්නම මේ දේ තියෙනවා කියන නිත්‍ය සංඥාව. බිඳි බිඳි යනවා කියනකොට තියෙනවා හෙලෝග්‍රැෆික් රූපයක්. හැබැයි අතුලෙන් අත දාන්න පුළුවන්. ඒක නිකන් මේ දෘෂ්ටි මායාවක් විතරයි. ඕක මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට නෑ. ඉතින් ඒ නිසා ආන්නේ විදිහට ඉන්නවනම් ජොලියක් තියෙන හැබැයි අර පිස්සු හැදෙන්නේ නැත්තම් තමයි ඒක. පිස්සු හැදුනොත් පයර් මාරුනොත් අප්සෙට්. අසරසන් දිනදා ඇතිව සිටිවිලි දැන් හිතනේද හිතනේද කියලා වින් කරගන්න බැරි කතාවක් තියෙනවා මේ සමහරවල් රාග දේශෝගේ ඇතිවෙන කායික පාවිනස් වෙනස් වෙනවා මේ ක්‍රීඩම් ගමන වැඩි වෙනවා වගේ ඒත් දැන් ඒ වෙලාවට තේරෙනවා මට ඇත්තටම හිතන්න ඕමනාවකුත් නැහැ ඒතර මම කර්ම ගුණ කර කර ද්වේෂය ඇති කරගන්නවා කියන වගේ ඇවිල්ලා ඊට පස්සේ ඒක උඩ මේ ආයෙ නැතුවත් තමයි අඩුවක් තමයි ඊට පස්සේ මේක කෙලස් උනාද නැද්ද කියලා කොහොමද වින් කරන්නේ දැන් කොටින්ම විඥානයේ ඒ ඇති වෙන හිතවිලි හිතන හිතවිලි හිතෙන හිතවිලි දෙකට කඩන්න හදනවා. සංකල්ප සහ යථාර්ථ කියලා දෙකට කඩන්න හදනවා. කොහොම කෙරුවත් විසිකරණ තියෙනවා. ඒ නිසා මේ විසිකරණ තියෙන අසුචි මිරික මිරික බලන දෙයක් තියෙනවා මැනික් තියෙනවද කියලා. හිතවිලි. හිතුවත් එකයි හිතුනත් එකයි කොහොම වුණත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියලා යන්න හැදුවට කෙලස් වුණා නම් ඒක පද බැඳෙන්න යනවා. train thoughts එනවා, chain thoughts එනවා. ඒ කියන්නේ හිතවිල්ලෙන් හිතවිල්ල බැඳුනට පස්සේ අර්ථයක් එන්න ගන්නවා. හිතවිලි වලට අර්ථය එතකොට කෙලස්. එකිනෙක එකිනෙක පදවැල් බැඳුනොත් කෙලස්. ඒකට කියනවා fabrication කියලා. ඒකට නැත්තම් මේ සංස්කරණය කරනවා. මොකක් කැවිල්ල ගියත් ඒ කියන්නේ චිත්‍රපටිය මොකක් පෙන්නුවත් දියැලක් පෙන්නුවත් ගිනි කන්දක් පෙන්නුවත් tire පිච්චෙන්නේ නැහනේ. පෙඟෙන්නෙත් නැහනේ. බලන්නේ මිනිස්සු බය වෙනවා අපේ දැන් ওই දියැල්ල ඇවිල්ලා ඇඟට වැටෙයිද නැහැ කියලා ඉස්සලාම ওই මූවි ෆිල්ම් එකක් පෙන්නලා තියෙන ළඟට එන කෝච්චියක්ලු. ඒ සීමිත ප්‍රදේශයකට පෙන්නලා තියෙන කෝච්චිය දඩබඩ ගානනකොට ඔක්කොම නැගිටලා දිව්වලු. සවුන්ඩ්ස් නැහැ. ඉස්ලාම් පෙන්නේ චිත්‍රපටියේ මේ චරණ චිත්‍රයක පෙන්නලා තියෙන කෝච්චියක් මේ එක පාට ළඟට එනවා. තප්පර ගානයි. සම්භාව්‍ය අමුත්තු බලන්න ආපු ඔක්කොම දිගවලු. මේ කෝච්චිය දැන් එයි. මේ තිරේ පඩාගෙන එළියට එයි කියලා. ඉතින් අපි හිතනවා මේ චිත්‍රපටියේ තෙතමනේ තියෙන එකක් නිසා තිරේ පෙඟෙයි කියලා. චිත්‍රපටි පෙන්වන්නේ ගිරිකන්දක් කියලා තිරේ අත් ඇහිලා නෑ. හිතර මොකුත් වෙන්නේ නෑ. මේ ආසෙත් අඳුර වලා ගියත් කැටිති වලා ගියත් ආසතර මොකුත් වෙන්නේ නෑ. මොකද බලාකුළු තියෙන්නේ ආසත් එක ගොඩක් ඈත. හිතේ නිකන් බලාකුළක් විතරයි. ඒ බලාකුළු අඳ බලාකුළුද අඳුරු කුළුද තුනි වලාද දූලි වලාද දෙයක් නෑ ඉතින් එක එක දේවල් මොනවාරි වෙනවා උඩු ඇලිය අතෙන් දපලා හොඳට බලයින් අහස දිහා ජල චක්‍රයේ එක අංශයක් ඌ වලාකුළු කැටිති වලාකුළු කහාවෙක් වගේ පෙන්වනකොට සස ජාතික කල්පනා කරන්නයි මම දැන් බනරට පොළොන්නරු දින මෙහෙම අල්ලන කැපොල් බෑවක් අල්ලගෙන ඉන්න රජුට වගේ රූපේ පෙන්වනවා මට බලාකුළු <laughs> පරක්‍රම බාහුවද මොකද්ද කියලා කියන්නේ පැපල් කැලක් අතේ තියන ඈ අම්මෝ කාරි මන් දැනේ ඒක පේනවා දැන් මට වලාකුලේ ඉතින් මට ටික වෙලාවක් යනකොට දෙනවා යකෝ බලනකොට මේ වලාකුලක් මේ පේන දෙයට අපි නමක් දාගෙන අනේ ටික වෙලාවක ඒක විකුස්තියනවා හාව පේනවා ඉතින් මේ වගේ තමයි හිතෙවිලි ඉතින් අපි ඒක දිගට දිගට කතන්දර හදන්නේ අපිට ඒ වෙලාවේ පේන රූප නිෂේධන වෙලා සද්ද නිෂේධන වෙලා ගන්ධ රස නිෂේධන වෙලා මොකද්ද හේතුවකින් අරකට බැඳිලා අන්නේ බැඳෙන ගතිය මේ කාගේ න්‍යායපත්‍යද කියලා බලන්න කියනවා. ඒක ඒක විවේචනය කරනවා. ඒ රූප වලට මොකද වෙන්නේ එතකොට? ශබ්ද වලට මොකද වෙන්නේ? මේ එකක් අල්ලන අපි වැඩිපුර විස්තර කතා කරන්න ගියාම අනිත් ඔක්කොම එකක් තෝරනකොට හතරක් පහක් අයින් වෙනවා. අයින් වෙච්ච එකේ තියෙන අන්තර්ගතය මොකද වෙන්නේ? ඒක දිගේ ගියොත් ඒක දිගේ යනවා. తත්‍ර తත්‍ර අභිනන්දනේ. මේක නැති කෙනෙක් ඉන්නවලු. හැම කෙනාම ඉන්න අඩු ගන්න අපි ප්‍රශ්නයක් බව දන්නවා. අනිකට ඒක ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඊටු බන්න පේන ඒක හොඳයි කියලා. භාවනා කරන කාලෙ විතර නෙමෙයි පිස්සුව තියෙන්නේ. භාවනා කරන තුමන් තුර හිතවිලි ආවද සද්දාවට ගාණක් නැහැ මේ අම්මා මැරිලා නැත්නම් මේ කැන්සරයක් ඇවිල්ලා ඌ ඒකේ කල්පනායි. මොකක්වත් නැහැ ඉතින් නෙමෙයි මේ භාවනා කරන කියලා තමුසලා පිස්සුනේ ඔය අපිට මේ මේ පාන්න නැතුව ප්‍රශ්න නෙමෙයි තමුසලාගේ මේ හිතවිලි එනවා කියලා ප්‍රශ්නයක් කියලා අපිට බයිනවා. භාවනා කරන කට්ටියට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා. ඉතින් ඒගොල්ලෝ ලෙඩේ දන්නෙත් නැහැ අපි අඩු ගන්න ලෙඩේ දන්නවා. මම බලන්නකොට පේනවා කාගේදෝ න්‍යායපත්‍යක් මේක යනවා කියලා. අන්නේ ලෙඩේ දැන ගැනීම අවිද්‍යාව දුරු වීමේ පළවෙනි පාඩම. අරගොල්ලෝ 100%ක් අවිද්‍යාව සමාදන් වෙලා අන්ධ භූත ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ කියන්නේ මේ ප්‍රශ්නේ අහන එක නීතිඥයෙකුට දාන්න. මේක අහන බැංකුවේ මැනේජර් දාන්න. මේක අහන දොස්තර දාපන්. ඔබ මොකද කල්පනා කරන්නේ? ඒක නේමිසු පෝලිං වෙලා ඉන්නේ. මුල්ලේ දාන ඔබ කල්පනා කරන්න මොකද කියලා බේත් ගන්න. අපි නෑනේ ඉඩක්කම පොඩ්ඩ බලනවනේ මේ ලෙඩියා මොකද මොකද අසනීපේ මොකද්ද කියලා. හිතවිල්ල මොකද්ද කියලා. ඉතින් අන්නේ බැලිල්ල ප්‍රමෝදයකට හරව ගන්න දන්නේ නැති කෙනා හිතවිලි පිළිබඳ චෝදනා කරනවා. ඒ කියන්නේ කාමයට වැඩිය හිතවිලි කාම සංඥාවකට කාමයට වැඩිය කාම සංඥා හොඳයි. අනික් මිනිස්සු කාමේ ඉන්නේ. ඒගොල්ලන් කාම සංඥා ප්‍රශ්න නැහැ. ඒසයි ඒගොල්ලෝ කියනවා අපිට එන කාම සංඥා අපි ඉල්ලගෙන ගත්ත ඉල්ලලා කාප පරිප්පුවක් කියලා. නෑ මේ අපි කාමේ කාම සංඥාවෙන් දුරු කරුවට පස්සේ තමයි ඊට පිළියමක් වශයෙන් අපිට රූපෙන් ඒක ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වෙන නිසා මේක තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න කොහොමද? ආණ්ඩු මට්ටු කරන්න බෑ. වශයේ පවත්න්න බෑ. කාගේදෝ න්‍යාය පත්‍රයක්. මම වාලෙක්. මම බත් බැලෙක්. ඒකලිය වල මම මට අර චින්තනාව මේ චින්තනාව කරන නම්බුනාමත් ලබන්න හදලා. හරි හිරගෙදරකට ගිහිල්ලා මිනිහ දැම්මට පස්සේ මං ඉන්නේ විශාල ගේක අපේ ගෙදර නම් පොල්ලතු වහලා දෙන මේක මහා උළු වලින් හදලා තියෙන්නේ ලොකු දොරවල් තියෙනවා කියලා සතුටින් ඉන්නවා. ඒකල ඒකේ තියෙන හැම සරණේරුවක්ම මැද මැද ඉන්නවා. අපි ඉන්නේ මහවුලුගේ. අපි පොඩි ගේක නෙවෙයි. ඉතින් ඒක සරසරසයි ඉන්න જાතක මනුස්සයෙක්. ඉතින් අපි කි ගියා ඌයගෙද හොඳම කිට්ටු නෑ. ඒක ඊට පස්සේ අම්මා කියලා ඇහුවා ඌ අම්මෝ මදාවියා. අනේ පිසුද ලොකුවම මේකෙත් බුදුහාමරොත් ඇතුලේ හිටියට ඉහිර වෙලා ඉන්නේ. මොකටද වඳින්නේ කියලා අහනවා. හිරගෙදරින් බුදුහාමට එළියට යන්න බෑ. ඒක හිර වෙලා ඉන්නේ. ඉතින් ජේලර්ලා අපි ඔක්කොම ඌව මුක්කවත් නැහැ කියලා. අපි අපි කරන්නේ අර හුණු ගෙදර තින්ත ගගා. සරණේට සුද්ධ කර කර අපි ඉන්නේ ලොකු ගේක කියලා සතුට වෙනවා. මේ කාගේදෝ හිර ගෙදරක අපි රැඳවියන්. හිතවිලිත් ඒ වගේ. ඉතින් ඕක දැනගත්තයි කියලා. ඒක මේ පොඩි වැඩක් නෙමෙයි. දැනගෙන එකට සතුට වෙනවයි කියන එක මේ දැන ගැනීම හොඳයි. පාලනයක් නැති බව වඩා පාලනය කරන්න නැති බව දැනගන්න එක. මම දැන් හිරගෙදරක ඉන්නේ කියලා. අඩු ගන්න ඒකට විමුක්තියක් හිතෙනවනේ උට. හිරගෙදර සතුටු වුණොත්. මං ඉන්නේ මහවුලුගේ කියලා. කොට ගන්න කාටවත් බෑ. ඒ නිසා ඒ හිතවිලි තමයි හුඟක්ම වෙන්නේ. ඒ නිසා හුඟව දෙනෙක් හිතන්නේ භාවනා කරන්න හිතවිලි නැති කරන්න කියලා. එහෙම දෙයක් කියන්න අමාරුයි. මොකද චින්තාමය යන්නේ අත්‍යවශ්‍ය භාවනාවට. චින්තාමය ඥාන කියන්නේ හිතවිලි වගේක් තමයි. ඒක හැබැයි තර්ක එක තර්කණයකට යන්නේ. එනිසා හිත සමහර වෙලාවට අපි ලැබපු අත්දැකීම තහවුරු වෙන්නේ ගැල්වනයිස් වෙන්නේ හිතවිල්ලකින් තමයි. එහෙම නැත්නම් කියනවා ඡායත් මේ මේ අනුමාන ඥානකින්. ඒක අවශ්‍ය දෙයක්. සත්‍යඥාන ඒ ආරෙම තත් ලිංගක් පැහැදිලි කරගන්න අහන්නේ. මම හිතන්නේ අපි තමයි එහෙම සමාජක තත්පරයක් දෙකක් ඒක හිතවිල්ලක් පස්සේ යනවා. ඒ ගිහිල්ලා ආපහු ඒක අතාරිනවා. ඉතින් අතාරුණාට පස්සේ ඒක නිකන් මේ අසාරයි අනිත්‍යයි කියලා එහෙම හිතෙනවා. එතකොට දැන් ආන මේ පව පුරව ගන්නවා කියලා කතාවක් තියෙනවා. දැන් අපි එහෙම අපිට දැන් හිතෙනේම එතනින් ඉවර වෙනවා. එතකොට පව සිද්ධියෙන් නැද්ද නැත්නම් ඊට පස්සේ අරමුණට ඇවිල්ලා අරමුණ තිබුණ තත්ත්වෙට ඉන්නවා කියලා දැනගත්තා නම් අපිට ෂුවර් සාහිත්‍යයක් ලැබෙනවා පව නැහැ කියලා. මේ කලබල වුණාට පස්සේ අරමුණට එන්න දන්නේ නැතුව මෙතනින් තව අරමුණකට යනවා නම් නන්නත්තර වෙනවා නම් බුක් කීපින් නැහෙනි. ඒකට බැලන්ස් බැලන්ස් ෂීට් එකක් හදන්න බෑ. බැලන්ස් ෂීට් එක හදන්න ඒ වගේ පවකට පස්සේ හැම වෙලාවෙම ওই හෙඩ් ඔෆිස් එකට report වෙන්න ඕනේ. ඒකට හෙඩ් ඔෆිස් එක බලනවනේ යන්න ඉස්සෙල්ලයි දැන් ආවට පස්සේ හිතව ගණන් ගන්න නැතුව ඉන්නවද ගණන් ගත්තද? ගණන් ගත්තා නම් පව්. ගණන් ගන්නෑ ගාලලා. ඉතින් එන එක ස්වභාවිකයි ඒක බුදුහාමුදුරන්ට ඇවිල්ලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. මටත් එimhe කැලේ ඉනකොට හිතවිල්ලක් ආවා. මේ දුප්පත් මිනිසුන් යමාන්තික හම්බ කරගන්න දේ සජ්ජරෝ ආයිබදු ගන්න. ඒකල රජුරේක වෛශ්‍ය ආවෘතියටයි බොණ්ඩයි යුද්ධයටයි යොදවනවා. අර මාසෙට උයාගත්ත බත උයා ගන්න නැතුව ඉන්නවා. අනේ මේ රජුරෝ මේ දුප්පත් මිනිස්සුන්ගේ ආබදු ගත කරන්නේ නැත්තම් කියනකොට මාර්යා ඇවිල්ලා කියනලු ඕක තමයි මං කිව්වේ ගී ගැත ඇරි නැත්තම් හරිනේ. ෂෝකේ දැන් වුණත් පාඩු නැහැ. මං එන්නම් මේ විශේෂ බාහිර නැති ඇමතිවරයෙක් විදියට යන්. බලනකොට මාර්යා. අපි ගැන අහන්න දෙයක් තියෙනවා. බුදු වුණාට පස්සෙත් මාර්යා ඇවිල්ලා මේ දු කොක්ක දානවා නම් අපි ළඟට ඇවිල්ලා මාරගේ වොලන්ටියර් ආමේකේ සෝල්ජර් කෙනෙක් ආවොත් ඇතිනේ. මේ තොරන් ගහගෙන පේන සැලසුම් හදාන පස් අවුරුද්ද දස අවුරුද්ද සැලසුම් හදාගෙන ඉන්නවා. හෙට වෙනකොට ඌ මැරලා යනවා. අවුරුදු 10ක්මත් ඒත් එක මිනි පෙට්ටියට දානවා. ඒ වගේම තමයි එහෙම එනේ හිතවිල්ලක් අපි කරපු ඔක්කොම වැඩ සාධාරණීකරණය කරලා ලොකු ආත්ම ශක්තියක් දෙන වෙලාවකුත් එනවා. මේක තමයි බුද්ධ ධර්මයේ අහවල් තැන කියලා තිබුණේ. මේක තමයි මම ඊයේත් අත්විඳේ. කියනකොට ඒකෙන් දෙනවා නිකන් ඉස්සරහට තල්ලුවා. එව්ව අපි වාසියට ගන්නවා. ඒක දැනගන්නවා හැමදාම මේ ඈ ගන්න නැතු ඉන්න බෑ. අරගෙන ඉවරයි. දැනගන්නකොට අරගෙන ඉවරයි. අපි ඒක මේ ආවස්තික ප්‍රයෝජනට ගන්නවා. අරගත්තට පස්සේ යාට ආත්ම ශක්තිය කියන්නේ ඒකට. පෞරුෂත්වය කියන්නේ ඒකට. චිත්තාපේ ඥාන කියන්නේ ඒකට. හැබැයි ඒක වාසි වෙන පැත්ත විතරයි ගන්නෙ. තමන්ට ආතතිය අඩු වෙන පැත්ත. නිකම් මේ වෙහෙස වෙන දේවල් කල්පනා කරලා යුතුයකම් වගකීම් කියලා ගත්තාම බරාදින ගොනෙක් වගේ ඔය යුතුයකම් දෙන එක එක්කක් දන්නේ නැහැනේ අපි ළඟ දැන්න තියෙන යුතුයකම් කොච්චර තියෙනවද කියලා. ඒ පිටිට ගෙනත් දානවා. ඔබට ඕන නම් මේකත් කරන්න පුළුවන් මේකත් කරන්න පුළුවන්. ඉතින් අපිත් අර වර ලාභ සත්කාරවල තියෙන ආසාවට ඔහේ කරදීගෙන ඉන්නවා. දෙකක් අනින්න ඕනේ වැලමිටෙන් මොකද්ද මේ බර දානකොට දැනගෙන දාපන්කෝ බර උඹලා තේරෙන්නේ නැද්ද මොකද්ද මේ කියලා ඒ දෙකක් අනින්නට පස්සේ කියනවා හරි සරයි යාම්ඳුරුගේ <laughs> එහෙම නැතුව බෑ මේ ජීව වෘත්‍ය කරන්නේ අනින්න ඕනේ වැලමිට මිලටයක් විතර කැඩලා යන්නේ ළඟට එනකොට නැත්තම් කියනවා ඈතකින් කතා කරපන් එලිපත් ඉන්නකන ගැහුවොත් එහෙම විසිනවා නැත්තම් මොකද මිනිසුන්ට කිසිම මේ වෛශාවිකක් හිටියොත් පාරයිනේ ආයි මිනිහෙක් අනුකම්පා කරයිද? ඒ මිනිස්සු මේ මේ සදාචාර සම්පන්න වෙයිද? නෑ. පුරුෂාන්තරයට ගියොත් ස්ත්‍රියාවක් අනුකම්පාව ලැබෙයිද කියලා බුදුහාමුදුරන්. ඉන්නේ හැමෝන ඉර්තිනාසුන රෙද්ද උස්සනවා. ඔයි කියන ඉර්තිවාතය නෑ. තිසම්බුන යහනිකන් ඉන්නවා. ඒ වගේම දැනගෙන වැඩ කරපන් මිනිසුත් එක්ක වැඩ කරනකොට හිතවිලිත් එච්චරම තමයි. වාසියට එනවනම් ආත්ම ශක්තිය වඩවන්න ආතතිය අඩුකරනද එහෙම නැත්නම් මේ අසහනිය අඩු කරන සුළු ඒක ප්‍රයෝජන ගන්න ඕනේ. ඒකට යෝනිසමනසිකාරය තියෙනවා. ඒක එතකොට ඇවිල්ලා ඉවරයි වැඩේ කරලා ඉවරයි. එතකොට ඒ ඒ පසුබිම සහ ඒ හිතවිලි ඉන්නේ කොයි ආකාරයටද ඒ ආකාරයට වැඩ කරන්නේ කියලා. ඒකට එන්නේ එන්නේ එන්නේ ළඟ ළඟ ළඟ ළඟ අර වගේ මේ පොසිටිව් තින්කින් එහෙම නැත්නම් යෝනිසමනසිකාරය එන්න පටන් ගන්නවා. නරකෙව වෙනවනේ ආගම් ಜಾති ભેද මොකුත් එපා ඇන්න වැලමිටෙන් අපි වැඩේ කරගත්තා ගියා. ඒකට ඇත්තටම තීරුම් බීරුම් ගතියක් තියෙනවා. නෑ කියන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ භාවනා ගැන කතා කරපු නිසා ප්‍රශ්නයක් තියෙනවා මේ. මුලින් ස්වාමීන් මේ ආධුනික වශයෙන් භාවනා කරගෙන යනකොට සක්මන සක්මන් නම් ඉතිවම දකුණ ආදි වශයෙන් තමයි කරගෙන යන්න තියෙන්නේ. පරියන්කේදී ඊට පස්සේ මේ ආදුනිකයාට බොහොම පොඩි කාරණා ටිකක් කියන්නේ ඒක මෙහෙම බලන්න මෙහෙම කරන්න කියලා. සමහර තැන්වල දැන් කියනවා සවින්හස මේ කාලයක් යනකොට මේ සක්මනේදී හෝ නැත්තම් පරියන්කේදී සිදුවෙන ඒ ක්‍රියාදාමයන් ටික විශේෂයෙන් දැකිය යුතුයි කියලා. විපස්සනා කියන වචනේ පැහැදිලි කරන්නේ ඒ විදිහටයි. ඉතින් එතනදී ස්වාමීන් වහන්සේ මේ නාමය සහ රූපය කියන එකේ සම්බන්ධය කියන එක පිළිබඳව මේක ධාතුවක් මේක ඊට පස්සේ ආයතන ස්වභාවයක් මේක මේ අහවල් නාමයේ මේක අහවල් රූපය ආදී වශයෙන් මේ අපි දකින්න ඕනද හිතින් එක හිතන්න ඕනද නැත්නම් ස්වාමිනාසේක කාලයක් තිස්සේ අපි අර ප්‍රවීණ වෙනකොට ඒක දැනෙන දෙයක්ද කියන එක දැනගන්නත් කැමතියි. ඒකදී මහා සත්‍යය මතකලා පෙන්නවා විසුද්ධි මාර්ගයේ අටුවාවක් යථාපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටන් තේන උපායන උපට්ඨපෙත්තා සම්මසිතබ්බා. ඔබ දන්න තැනින් ලීස්තනින් බහගනි. පේන තැනින්. يعني බලන්න එපා පේන දේ. ඒක හරි. දැන් ඒක ඇවිල්ලා චින්තාමය ඥානුන් කියන හරි. දැන් හරි කියලා අධිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය ආවට පස්සේ අර මෙතෙක් නොපෙනෙච්ච අඳුරු දේවල් පාව පේන්න පටන් ගන්නවා. දැන් ආරම්භයේදී ඉව බලන්න යන්න එපා. විස්තර බලන්න යන්න එපා. ඔබ පහසු තැනින් බහගන්න. බහගෙන ඒකේ පදන් වෙනකොට අනුපහට්ටන්තේනේ උපායන උපට්ට පෙත්ත සම්මසිතබ්බ. එතකොට අන්ධකාරයට ගිය ගම කිනිකන වෙනවා ටික වෙලාට ගියාස්සේ පේනවනේ. අන්ධකාරය ඉන්නකොට සාමාන්‍ය ඡායාව පේන. එතකොට හොඳට බලන්න පුළුවන්. යන ගමම පේන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්න එපා. අන්ධකාරයේ එයි. බය වෙන්න එපා. හිටපන් ටිකක් කරලා. ඉන්නකොට ඉන්නකොට අන්ධකාරයට බය වුණාම කොස්කොලන්ට පේනවා. සාමාන්‍ය පේනතුර අච්චර වේගෙන් යන්න බෑ. අන්නේ විදිහට මේ බලනවා පේනවා කියන දෙක භාෂාවේ හසුරවන්න ගොඩනෙක් අච්චර උනන්දු නැහැ. ඉතින් බලන්න ඕන කියලා කියන්නේ එහෙම පේන්න ඉඩ තියෙන එකට අනුග්‍රහ කරපන් කියන එක. පේන්න ඉඩ තියෙනවා මිසකම් පෙනිය යුතුයි කිව්වොත් භාවනා විපස්සනා වෙන්නේම නැහැ. මොකද යුතු කියන භාෂාව විපස්සනාට නැහැ. පේන දේ බලන ඉන්නකොට ඉන්නකොට අන්ධකාරේ පවා යම් ප්‍රමාණයකට හුරු වෙනකොට ඇහැ තේරුම් ගන්න පටන් ගන්නවා. ගිනි කන වැටෙන එක නතර වෙනවා. නිලංකාර වෙන එක නතර වෙනවා. නිසා යථාපාකටම විපස්සනා අවිනිවේෂෝ. ඉතින් ඕකෙදී මහසි සයිඩෝ පාවොක් සයිඩෝ දෙන සම්පූර්ණ මත දෙක ඉන්නේ. පාවොක් සයිඩෝ දෙවෙනි කොටස ගන්නවා. අනුපහට්ටන් තේනවි උපායන උපට්ඨපිත්තා සම්මසිතබ්බා. මම මතු කර කර හැම චෛතසිකයක්ම හැම කෙලෙසයක්ම බලන්නේ කියලා. මහසි සයිඩෝ කියනවා පෙන්නන වෙලාවක ඒ ඔක්කොම එකම හැම කරනා පෙන්නේත් නැහැ. දැන් සාරිපුත්‍ර සාන්තයට පෙන්නවා. අනුපත් ධර්ම විපස්සනාට. මොග්ගල්ලන් සාන්තේ පේනෝනේ නැහැ. තැන් තැන් වලින් පේනවා. එයාට ඒකවල තේරුම් ගන්න පුළුවන් කතාව. අතනින් මෙතනින් පේනකොට හරි කුශාග්‍ර බුද්ධිමත්. සාරිපුත්තු ස්වාමීන්සේ එහෙම නෑ ආධුනිකය පැත්තෙන් බල්ලා රෝලක් පෙරලෙන වගේ යන්නේ. සාරිපුත්තු මහ මොග්ගල්ලන් සාන්තන්නේ අට්ටිකොටිතෝ බීලෙන්තෝ විය. හැර්මිටියකින් යනකොට හැර්මිටිය අඩිය විතරනේ වදින්නේ. හැර්මිටිය දිගට ඇදගෙන යන්නේ නැහනේ. ඒකෙන් උන්වහන්සේ කීක පාර පේනවා. සාරිපුත්‍ර සාංශිකේ පාර රෝදය පෙරලුවා වගේ. අනුපද ධම්ම විපස්සනා. ඒ අනුපද ක්‍රමේ තමයි රේකී උද්‍යාපනය කියන්නේ. ඒකෙන් තමයි අපේ ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. ඔක්කොම රේකී ඕනේ නැහැ. අතරින් මෙතෙන් පොඩි පොයින්ට්ස් දෙකක් දක්වනකොට යටක් ගාලා දැන ගන්නවා. ඒ අහසේ තියෙන ග්‍රහ මණ්ඩල එකක්වත් ඌව නැහැනේ අහසේ. ඒ තරු දෙකක් තිබ්බහම එක ගිරවා වගේ කියලා කියනවා. ගෑණී මිනිහා වගේ කියලා කියනවා. වෘෂභ කියලා කියනවා. පිස්සු. බලලා තියෙන අතරු. දරු පේනවා ඉදාට. මේ අකුණ පිස්සු. දැන් ඔය ඔරයන් තරුපන්තිය ඒ සෙබලෙක් ඉන්නවා. ඒකේ කඩුව මෙහෙම තියෙනවා. අතන දඩයන් බල්ලා ඉන්නවා. ඉතින් මෙහෙම කරගත්ත මිනිහෙක් තමයි පෙන්නන්නේ. එයා යෝධයයි කියලා. ඉතින් දැන් බලනකොට පේනවා <laughs> එහෙම තරුපන්තියක් නෑ. ඒක තියෙන්නේ තරුතරු අතර අවුරුදු ලක්ෂ කෝටි ගානක වෙනසක්. ඒ ඔරයන් මේකටම දාලා කොබස් ටෙලස්කෝප් එක දාලා බලනකොට කොහෙදෝ තියෙන තරුව. යතනද කෙල කෝටි ගණන් තියෙනවා පේන්නේ නැති ඒවා. සමහර වෙලාවට විතරයි පේන්නේ. ඒකෙන් අර පේන ටිකෙන් අපි රූපයක් අඳගෙන ඉතින් ඔරයන් තරුපන්තිය බෙන්ලු පිරමීඩය හදලා තියෙන්නේ. දෙවිනාන්ද බුදිය ගත්තාම ඔරයන්ගේ කිරණයක් එනවලු. ඒකෙන් සදාකාලික වෙනවලු. ඉතින් ආමාතෝ ඇදුවා පිරමීඩය සස්පෝසින්සස් අපිටත් ඇහිලා අපි සදාකාලික උනා. සෙල්ලන්ද. නිකන් තියෙන එකනේ. ඉතින් අපි ඔය අපි හදලා පිරමීඩයක්. මොකද අර ඔරයන්ගේ බලපෑමෙන්ද ඉතින් මම යන යන දැන් රට අම්බෙච්චාම ඔය පඬිතරාමෙන් සක්මන් කරනකොට ඔරයන් තරුපන්ති බලන. බලලා සක්මන් කරනකොට මෙහෙදි බලන්න බෑනේ මේ ගස් කොලන්නේ. ඉතින් මෙතන බලනකොට එතන බලනකොට වෙනස. ඔරයන් තරුපන්ති දන්නේ අපි කොහෙද ඉන්නේ කියලා. අපි මේ බුරුමේ ඉඳලා බලනවා ලංකාවේ ඉඳලා බලනවා ඔරයන්ට පිස්සු. ඒ ඒ තරු තිද්දක තුනක් තියෙනවා. ඒකේ මහ බලා කුඩා බලා එක එක රටවල වල එක එක පිස්සු කියනවා. මේක 12ට බෙදලා අර තරුපන්ති. ඉතින් තිත් ටිකක් තියෙන්නේ. ඒක මොග්ගලාන ක්‍රමය. යටි කෝටිතෝ පීලෙන්තෝ කිය වැරදි ගණිය පිස්සෙක් තට්ටු කරලා ගිහලා බුලත්තර කාලා උණු ගාලා වගේ තැන් තිති රූපයක් ඇඳිලා තියෙනවා. හරිපුත්තු සාන්තිය නැ පැන්සලෙන් ලස්සනට රූපයක් ඇඳා වගේ රවුමේ යනවා. ඒ නිසා එහෙම බලන්න හැම කෙනාටම බෑ. ඕනෙත් නැහැ චරිත ලක්ෂණ අනුව. Tamanට highlight වෙලා පේන්නේ ටිකක්. අර උපායන අනුපහට්ටන්තේන වි උපායන උපට්ඨපෙත්ත සම්මිස්තබ්බන් කිව්වොත් මොන්න ಜಾති කියලා තරුට මදි. තව තියෙන්න ඉඩ තියෙනවද දන්නේ නැහැ. 52 තිබුණාට 53ක් තිබුණත් දන්නේ නැහැ. ඉතින් තැවෙනවා. පේන ටික බලන්න යනවා කියන එක නට ඊට වැඩිය අද පේනවනේ. එච්චරයි. අන්නේ සාපේක්ෂකත්වයේ යෝගාවචරය දන්නේ නැත්නම් විශේෂ විපස්සනා යෝගාවචරය එයත් සමත යෝගාවචරයක් වගේ තැවෙන්නේක් බවටපත් වෙනවා. මේකයි මඬුල්ල පද්ධතිය මට පද්ධතිය දැක් ගන්න බැරි වුණා. ඒ කියන්නේ ඌ කලින් පද්ධතිය ඔලිය දාගෙන ඉන්නේ. කියන දේ බලන්න නෙවෙයි යන්නේ. අන්නේ විදිහට මේ ලිනියර් සිස්ටම් එක මේට්‍රික් එකට මේට්‍රික්ස් කමිට හරව ගන්නවා කිව්වහම බැරි නෑ අපේ ඔලොමලකම නිසා බෑ. අපි අර දන්න රාමුවට වැටෙනකන් නගලනවා. ටික හොඳයි මොටිවේෂන් එකක් දෙන්න හොඳයි තේරවාද කියලාම රාමුවක් තියෙනවා. නමුත් අපි යන්න ඕනේ අරුණ අරුණ අත ගස උළුස්සා කියලා. අම්බෙච්චි කොහෙන් තිත් ලැබුණත් කමන්නේ ඔබ වැඩේ කරන ඵලයක්. ආන්නේ ඒ පුරුද්ද තියෙනවා නම් බාලදක්ෂෙක් වෙනවා, භික්ෂුවක් වෙනවා, භ්‍රමචාරී වෙනවා, තපත වෙනවා, ආතාපි වෙනවා. එහෙම නැත්නම් ඉතින් අර කෙනකම් මේක එනකම් අර එනකම් මෙන එනකම් ඉතින් තෙපර බබා ඉන්නවා. එතකොට අර සත්‍ය ආවත් එයා බාර ගන්නෑ. ඒක නිසා පේනවද බලනවද කියන දෙක ඒ කියන්නේ සකර්මක අකර්මක ભેදේ passive voice and active voice කියන එක රචනයක් දිහා බලනකොට පේනවා මම ඉතර ග්‍රැමේරියන් කෙනෙක් නන් නෙවෙයි හැබැයි මට ওই කියන කාරණාව නම් තේරෙනවා මිනිහ කරනකොට දැන් මෙයාස් කියන හිතවිලි එනවද හිතනවද ඌක ඉස්සලා මං කිව්වේ දන්නේ නැහැ මං දන්නේ මේ සසංකාරික අසංකාරික ભેදේ මට හුළු පොත ගත්ත ගමන් එහා පැත්තේ වාලුකාරාමේ හිටපු ආමතුරු ගාවට ගිහිල්ලා මං කව සාංශික බාටු මගුලක් නෑ අපේ විද්‍යාපාදමවත් කරන්නේ නෑ මේක වෙනවද කරනවද කියලා. ඒ හැම අභිධර්ම දන්නවා. ඒක ආමාත්‍ය මට ඔච්චර නම් තේරෙන්නේ නෑ මේක නම් සකර්මක අකර්මක වගේ සසංකාරික අසංකාරික ඉදි මට එන ජොලි. පස්සේ මම පැවිදුණාට පස්සේ ඥානන්ද ආමතුරු ගාවට ගිහිල්ලා කිව්වා සාංශ මට එදා හරි ජොලියක් ගියා. පිස්සු. කොහෙද සසංකාරික අසංකාරික දෙක අතර මායිමක් තියෙන්නේ කොහෙද කියලා. ඌම අභිධර්ම කාර්ය දාපුවා. එහෙම ආයෙම නැහැ කිව්වා. හිතන දේ සත්‍ය වෙන්නත් තියෙනවා. සත්‍ය දේ හිතන දේ වෙන්නත් පුළුවන්. ওই දෙක අතර ඉරක් නැහැ. ඊට පස්සේ අරහමරු කිව්වත් බොරු දැන් පොතේ තිබුණ එකත් බොරු මාත්පච වෙලා ඥාන දාමතු අයියා වුණා. දැන් ඔබේ සීමා නැහැ. මේ කරනවා, කරනවා, බලනවා, පේනවා. මොඩියට හරිය වෙනසක් පේනවා. බලනවා සහ පේනවා අතර. නමුත් එකක් බලනකොට දැන් ආවේ ලොකු පඬිස්වාමි කියනවා ගෲප් ෆොටෝ එකක් දිහා බලනවා අපේ බාප්පා දිහා බලන්න. තුන්වෙනි පිළියේ මැද ඉන්නේ මගේ බාප්පා. ඉතින් අනිත් ඒවා පේනවනේ. නැත්තම් හො තියාගෙන ඉන්න ඕනේ පිටි ගන්න. ඉන්නේ ඒක මිනිහේ ඉන්නේ ඔය ගෲප් එකේම දන්නේ ඒක මිනිහා. ඒ මිනිහත් මන් දැකලා නැහැ අපේ අප්පච්චි දැකපු එකේ. ඉතින් ඔය තියාගෙන ඉන්නේ. ජීවිතේ බලන්නද බලනවා. පේන්නේ මොකද්ද? බාප්පා තමයි පේන්නේ. ඒ වගේ අපිට මේ පේන හැමදේම පේනවා කියලා ගත්තොත් පිස්සු. කාමයේ සඳහා ඕන ටික පෙන්වනවා මෙයා. අපි ලව જાතිය බෝ කරන්න ඕන ටික කොච්චර කෑතක හිටියත් බල්ලෙකුට බැල්ලි පට්ටියට හිටියනම් ආයේ කිතු ඌට ආයේ බඹරු නුදුට මල්කෝ ඉඳ මේ සක්වල තුල. බඹර එන සූංගා. ඔය SMS ඕනෙත් නැහැ, hotmail ඕනෙත් නැහැ, මොකුත් නැහැ වැඩේ සැටි. කොහොමද වෙන්නේ? අපිට ඕනකමට කෙල්ලෙක් යාළු කරගන්න කිව්වොත් එම චොක්ලට් කොච්චර දෙන්නද? ලේන්සු කොච්චර දෙන්නද ලව් ලෙටර් කොච්චර ලියන බලනකොට ඒත් යාළුත් නැහැ. යාපරේකගේ තාත්තා අයියා මරුණා ඇක්සිඩන්ට් එකක් කළා. මූ යුනිවර්සිටි ආවිද අයියා තාත්තා එනවා හැමදාම යුනිවර්සිටි එකට බලන්න. ඇවිල්ලා කියනවා පුතේ පන්තිල් රකපන්. අරකයි මේකයි කියලා. ඉතින් ඌ අම්මු පිසු ගේනවා. CSIR එකට ගියාට පස්සේ ඌට වැඩි වැඩිමාල් කෙල්ලෙකුට මූ ලව් කරා. ලව් කළා දැන් ඒකෙල්ල කැමති නැහැ. ඉතින් තාත්තා මූ දැන් බියර් බොන්න පටන් ගන්න. තාත්තට අහු වෙලා. ඉතින් තාත්තා ළඟ ඉඳලා යන පුතා දැන් දෙවෙනි පුතාත් මැරෙයි කියලා බයයි. මොකක් හරි වට ප්‍රශ්නයක් තියෙනවද පුතා? ඔව්. <laughs> මොකද්ද? කල්ම ගෑල්ල මේ සම්බන්ධ කරන. ඔව්. දැන් මම එයා වෙත ඉඳගෙන නිකන් අදාතර ඊට පස්සේ ඉතින් මොකද්ද ප්‍රශ්නේ? වයස වැඩිද? ඔව්. <laughs> කමන්නේ ඒක ප්‍රශ්නයක් නෑ පුතා. ප්‍රශ්නේ නෑ. බුද්ධ ආගම නෙවෙයි. නෑ. ඔක්කොම කර කර ඉතින් ආනෝල් තාත්තා එක එක කාලා කියනවලු ඒත් කමක් නැහැ. ඊට පස්සේ ළමයා කැමතිද? නැහැ. ඉවරයි. ඉතින් පහුවෙන්ද ඉතලා ඌට ඉන්න නැහැ ගමේ. මොන ඔක්කොම දිනවා ඒත් කමක් නැහැ වැදම කැමති කියලා කැමතිද? දැන් තාත්තා මොනව කරන්නේ? නැහැ. ඒ වගේ අපි බැලුවද අපිට පෙනුනද? මේක අර්ථකථනය දෙන්නේ අපේ මොහොතේ විපත් වෙච්ච හිතනේ. ඌට කොයි දෙයත් හිත ගිය තැන ආරතජ මාලිගාව සෑදෙන්නේ. බැලුවද පෙන්වද කියන එක ඥානන්ද හමුදුරහන කොහෙද මායිම? සදාච සද මොකද්ද? සංකල්පේ සහ යථාර්ථය අතර මායිම මොකද්ද කියලා. මේ අද සංකල්ප විජේක හෙට සත්‍යයක්. අද සත්‍යයක් විජේක හෙට සංකල්පයක්. ඒවා වෙනස් වෙන එකනේ ක්වොන්ටම් කියලා කියන්නේ. ඉතින් මේකේ අපි මෙව සංකල්ප මෙව යථාර්ථ කියලා කිව්වට ඒ මොහොතට විතරනේ ඒක. ඒ පුද්ගලයාට විතරනේ එතෙන්ද විතරයි. වෙන තැනකට ගිය ගමන් වෙන එකක් යථාර්ථයක්. ඉතින් තේරවාදී රකින්න මිනිහට පුළුවන් ද ජීවත් වෙන්න ලෝකේ? ජීවත් වෙන්න බෑ. මොකද ඌ ඒ රාමුවට හිර වෙලා ඉන්නේ. ඒ රාමුව තියෙන තැන තමයි හරි තැන කියලා ඌ ඉන්නවා. අනිත් තැන වැරදි කියලා. ඉතින් ඌට යන්න බෑ. තේරවාදී හොඳ තේරවාදී තියෙන තැන. අනිසාන්ත කියන්නේ අපේ හිටපු ලොකු සාන්ත කියන්නේ ඔබ දැනකට ගියානේ ඒ නීති පද්ධතිය දැනගනින් හරියටම රැකපා. හැබැයි ඉතින් එහාට ගියාට පස්සේ ඔක ඇරයි යන්න එපා. ඔබ යන තැන නීති පද්ධතිය ආගනි. නැත්තම් යන්න එපා. ඒ නීති පද්ධතිය රැකපා. රෝමෙට ගියා නම් රෝම නීතිය රැකපා. අරාබියට කියන්නේ අරාබි නීතිය. ඒතකොට චපලයි වගේ නෙපෙන්නේ. උඹනේ යන්නේ. උඹට පුළුවන් නම් මම අරාබියට ආවයි කියලා තේරවාදේ පිටවන්න අරාබි. පිටිටයි. අන්නේ විදිහට මේ සංකල්ප සහ යථාර්ථ කියන දේවල් අතරට මැදට තමයි විවස්ථා කියන කුණුවරපයක් ඇවිල්ලා තියෙන්නේ. විවස්ථා නැහැ තිරිසනුගේ. උඩ තියෙන සහජාසය. මනුස්සයා හදපු හැම විවස්ථාවක් මනුස්සයාගේ මේ අහිංසකම නැති කරුවානේ. විනාශ කරන්නේ මනුස්සයා. හදපු එක නීති දාපේකා නීති බලපන්නේ. අනිත් ඒකට නීති බලපාන. බුදුරජාන් සිරුවා මම නීචද්දම කාටවත් ඉද්දි ප්‍රාතිය පාට බාට බෑ කියලා. පහුවෙන්ද බුදුරජාන් ප්‍රීතිහාර ප්‍රාතිහාරේ පෑව. ඔක්කොමලා කෑ ගහන්න පටන් ගත්තා. ඔබ වහන්සේමනේ කිව්වේ සෝවාන්ස දාන්න බෑ කියලා. හරි හරි බිම්බිසාර රජුරන්ගේ මාලිගාව මේ රජු විනේ තියෙන අඹ උඹට කන්න පුළුවන්. තහනම්. කෑව මරනවා. බිම්බිසාර රජුරන්. <laughs> නීති දාලා තින්නේ ඒක තමයි. උණ්ඩ කන්න බෑ මට පුළුවන්. අද ওই සල්ලි අච්චු ගහන ක්‍රමය ගැන දන්නවනම් සල්ලි පාවිච්චි කරන අමනියෝ මොන තරම් විහිළුවක්ද කරලා තියෙන කියලා මේ රත්තරන් ටික ඌ තියාගෙන කුලේක අස්සම් කරලා දෙනවා මේ වෙනුවට රුපියල් 200ක් දෙන්න මම වග වෙනවා කියලා. කවදාකවත් මේ රුපියල් 200 වටනාකමන රත්තරන් දෙන්න වග වෙනවා කියලා. කවදා රත්තරන් දෙනවද? ඉස්සර පටන් ගත්තේ රත්තරන් වලින් දැන් කෝ රත්තරන්. පුංචි අකුරෙන් ලියලා තිනවා මුදල් ඇමති වග වෙනවා මේ වෙනුවට මෙච්චරක් ගෙවන්න. ඒත් තව කොල කැල්ලක් දෙන්නේ. ඒ මින්ට් එකක් තියෙනවා කැනඩාවල මම යන්නත් ගියා බලන්න ලංකාවෙත් තියෙනවා. අල්ල අච්චු ගන්න බලවන එකට. ඔය මට <laughs> තිස්සේ ඉන්නවා එංගලන්ත කොහෙද? බර්ලින් වල. උකින පුංචි දිවයිනක් තියෙනවා. ඌට ගන්න ඕනයි. අන්න ඒකට ගිහලා ඌ සල්ලි ටික අච්චු ගහගෙන ඌ රජ වෙනවලු. මේ කවුද ඉන්නේ නීති දාන්න ඒ රටේ කවුරුත් දැකලා නැති පුංචි දිවයිනක් අරගෙන ඌ සල්ලි අච්චු ගන්නවා. අච්චු ගහලා කරනවා. ලේන ප්ලෑන් එකක් තියෙනවා. කාටවත් බෑනේ දැන් ලංකාවේ දෙවෙනි ලෝක යුද්ධයේදී මිනිස්සුන්ට මේ මුහුදේ පාවෙන්න පටන් ගත්තා මේ ජර්මන් සල්ලි මිනිස්සු තොග පිටින් ගත්තා අරගෙන හිටුවා යුද්ධෙන් ජර්මනිය දිනුවොත් මේ සල්ලි ඔක්කොම වළංගුයි පෙරදුනොත් අපරාධී ඔක්කොමලා ජර්මන් වුණා කියන්නේ ජර්මන් පාක්ෂික වුණා අපි මිත්‍ර පාක්ෂයේ හිටියේ ඇමරිකාවයි මේ එංගලන්තයයි රුසියාවයි. ජර්මනිය ගහනවා ලෝකෙට. උන් කරපු දේ ලංකාව වගේ රටවල් දිගේ ගිහිල්ලා නැව් ගණන් හොරටච්චු ගහපු සල්ලි. ජර්මන් මාක් දාලා ඉතින් මිනිස්සු තොග පිටින් ගිහිල්ලා බලාගෙන ඉන්නවා ජර්මන් යුද්ධේ ජර්මන් දිනනවා. සල්ලි කියලා කියන්නේ තරම් විකාරයක්. අද ඔක්කොම යටයින ඒකට. ඉතින් ඒ වගේ මේක සංකල්පයක්ද සල්ලි කියලා කියන්නේ යථාර්ථයක්ද කියලා ගත්තොත් දැන් චීනේ රුසියාවයි දෙන්න එකතු වෙලා පුළුවන් තරම් බලනවා පෙට්‍රල් ගන්න දෙන්නේ ඩොලර් එක අයින් කරන්න. එදාට මොකද වෙන්නේ ඇමරිකාවට? ඇමරිකා අධිකාරී ශක්තියක් ඉවරයි, සල්ලි පාවිච්චියක් ඉවරයි. යුවාන් එක හරි රෂියන් මේක આવොත් මේක සංකල්පයක් කරනවා. දැන් අපිට තොම්ස් කුක්කලට ගිහිල්ලා චෙක් එකක් ගත්තා ඩොලර් එක තරම් වටිනවා. මොකද දීපු ගමන් ඇමරිකන් ඩොලර් හම්බ වෙනවා. අපිට වෙලා තියෙන දේ මේ අපිම හදාගත්ත සල්ලි නිසා තියෙන මේ උද්දමන ප්‍රශ්නේ රිලෙවෙකට කවදා හරි එයිද කියලා. උන්ට සල්ලි නැහැ. යුද්ධජාන්ති කියලා තියෙනවා සල්ලි අතහැරපල්ලා. ඔක ජෝර්ජ්ජරුවන්ගේ ඔක දීපල්ලා. අයිතිකාට අසං කළා තියෙනවනේ. ඌට දීපන් ඕක. උඹට අයිති නැහැ උඹ හිඟාන කාපන්. ජනිති සල්ලි ටිකක් කියා කර යම්බ කරගන්න මොන්න තරම් සංඝයා දහං ගැට දාන. තංග ගැට. ගියෝගෙන අහන්න දෙයක් ඇයි? ගියෝගෙන අහන්නවත් දෙයක් නැහැ. ඒක නිසා මේවා සංකල්පයක්ද මේ මුදල් කියලා කියන්නේ. යථාර්ථයක්ද කියලා බැලුවොත් මිනිස්සු කට්ටියක් එකතු වෙලා හදන සම්මුතියකට අපි යට වෙලා ඒ හේතුව අපි සමාජශීලී වීමේ දුර්ලභම අරණ්‍යගත වෙන්න. රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න, පින්ඩපාතේ වාතය අරගෙන යන්න ශිෂ්ටාචාර සමාජයට. ගිහිලා පින්ඩපාතේ කරගත්තා. ඒකල තමන්ගේ වැඩක් බලාගත්තා හිටියා. එතකොට මේගොල්ලෝ මේ ළමා සෙල්ලමක් කරනවා ගෙවල් හදාන සෙල්ලම් ගෙවල් හදාන අපිට ප්‍රශ්නයක් නැහැ වැඩි හිටි වශයෙන් ගිහිල්ලා ළමා සෙල්ලමට ගිහිල්ලා එන්න පුළුවන් හැබැයි ඒක මේ යථාර්ථය කරගන්න යන්න එපා නැත්නම් යථාර්ථය සහ මේ සංකල්ප අතර <clears throat> පැහැදිලි දේශ සීමාවක් නැහැ කියන එක ගත්තොත් හිතනවද හිතෙනවද බලනවද පේනවද අහනවද ඇහෙනවද කියන එක අපිට අයිතියක් නැති අපිට මොන විදිහකින්වත් පාලනය කරගන්න බෑ අපේ ඇහ කන දිවනාසේ විවිධ ගෝචර සහිත විවිධ ලඟුම් පොළවල් සහිත සත්තු හය දෙනෙක්. උන් යන්නේ උන් ඕන ඕන තැන් වල මිසක් ආ. උන්ගේ අතර නෑ කිසිම සදාචාරයක්. අඩු ගානේ උන් හය දෙනා එකට බැඳලා තියන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අඩු ගානේ එතකොට එක එක මත වෙන එකල්ලලා හය දෙනාම කය කියන එකට බඳින්නේ කියලා. එතකොට උන් යම් මට්ටමකට ගියාට පස්සේ ඉන්නේ හැප්පෙනවා තේරෙනවනේ. දැන් නෑ දැන් සංකල්ප යථාර්ථ දෙය කියා මේ ඉඳුරන් අතරවත් කිසිම තුලනයක් නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් නතර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ මෙල්බන් වලට සමුදෙන්න යන්න. අවසරයි සාමාන්‍යයෙන් දැනට වෙන ප්‍රශ්න නැහැ. අපි ඉවර කරන්න දාන්නේ ප්‍රශ්න. එහෙමයි සාමාන්‍යයෙන්. හොඳයි. එහෙනම් සමුදෙනවා සිරු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි එත්තාවතාචාදී ගාථා සජ්ජානාව පෙළඹවමු. එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නෝදන්තු සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දාසනං ආකාසට්ටා ච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන හලෝ සපත්ටි සරණ ස්වාමීන් වහන්සේ ඔව් සාන්තජීව ස්වාමීන් වහන්සේ වැඩින් වදන්නේ සාන්තජීව තාම ඕම ඉන්න පොඩ්ඩක් ඈ ලයිට් එක ඈ හරි